සද්ධා සම්පන්න පින්වත්නි අපි වැඩමුළුවේ ප්‍රධාන තේමාව වශයෙන් පටිච්චසමුප්පාද ඉස්සරහින් තියාගත්තා. ඒ සඳහා පටිච්චසමුප්පාද සූත්‍රය සංයුත නිකායේ නිදාන වර්ගයේ ප්‍රධාන වශයෙන් මුලින්ම සඳහන් වෙන සූත්‍රය ඉදිරියෙන් තියාගත්තා. අපි අනුව දිනපතාම අවසින් දවසේ විස්තර කරන්න ඇවිල්ලා ඊපෙරට දවස් දෙකේම අපි උත්සාහ කරේ ඒ මානස නැත්නම් විඥාණය නැතහිත මුල් වීම නිසා ඒ ඒ වෙලාවට ඒ ඒ නාම රූප කොටස් ඉස්මතු වෙන හැටි ඒවා පළපදියම් වෙන හැටි යෝජනා ඉස්තු වෙන හැටි දැක ගන්න මේ පටිසම්පද සූත්‍රය අපේ අපේ සක්ම භාවනා පරියක් භාවනා වලුත් උපකාර කරන උත්සාහ කළා. ඒක සම්ප්‍රදායන කූලව විඥාන පත්‍යා නාම රූපං කියන එකට වඩා මේ ජීවිතේදීම මේ චිත්තක්ෂණයේදීම සාන්දෘෂ්ටික වශයෙන් අකාලික වශයෙන් දැකීමේ ක්‍රමයක් විදියටයි ඉදිරිපත් කරගත්තේ ඒක සමහර විටක සම්ප්‍රදාන කුල විස්තර කරන පොතක ඒ වගේ දේවල් සමහර විටක නොදකින්නත් ඉඩ තියෙනවා. නමුත් මූලධර්ම මේ වශයෙන් අර්ථකථා වශයෙන් එහෙම විතර පිට නැති වුණාට හොඳට භාවනා කරගෙන යනකොට විශේෂයෙන්ම විපස්සනා භාවනාවේදී ඊගාවට එන චිත්තක්ෂණයේදී විඥානයේ විසින් අපේ సంతානිය අපේ පැවැත්ම යොමු කරන්නේ කොයි අතටද මොකද්ද කරන්නේ කියන එක සම්පූර්ණ අහඹයක් බව අහඹු සිද්ධියක පටිච්ච සමුප්පන්න දෙයක් බව නැත්නම් නිසා හට ගන්නා දෙයක් බව මේ විපස්සනා කරන යෝගාවචරයට නබෝ කලකින්ම තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒ තේරුම් අරගෙන ඊට පස්සේ ඊ타ත්ම සුපතිත්‍ිත උන්ටට පිහිටිච්ච සතියකින් ඒ වගේ හොඳ සමාධියකින් ඒ සිද්ධිය පුළුවන් තරම් වෙන්නකොටම තමා නොවි දැක ගන්න බලා බැලීම නිවන සඳහාම විතරක් නෙමෙයි එදිනදා ජීවිතේත් අපේ ඉදurang ප්‍රණීත භාවයටපත් කරන්න අවදි භාවයකටපත් කරන්න සාමාන්‍යයෙන් ගමේ වචනේ කියනවා තිරිහම් කරන්න ගොඩක් උදව් ඒ සර්වචනාචිගේ ඒ සරුවචනන්දට අපි සත සතහට බව වෙන බව දුකට වේදානම් කියලා මේ භව රෝගයට ඖෂධ හොයන වෙද කෙනෙක් වගේ බුදු දානසී නකුල මාතා නකුල පිට සූත්‍රය සඳහන් කරලා තියෙනවා කය ලෙඩ වුණත් හිත ලෙඩ නොවි පවත්වාගෙන යන සඳහා මේ ඇති වෙන ඒ රූප වේවා වේදනා සංඥා සංස්කාර විඥාන වශයෙන් ඒ ඒ වෙලාවේ පහළ වෙන පහළ වෙනකොටම ඒ රූප වේදනා සංඥා සංඛාර කියන ඒ පදාන ස්කන්ධ වශයෙන් හෝ එහෙම නැත්නම් මේ පටිච්චසමුපාද ක්‍රමයේ හෝ උච්ඡන්නව ආසන්නව එලෙබසිටි සිහියෙන් අප්‍රමාදීව දැක ගන්නවා නම් හැම වෙලාවෙම හිත අර කායික රෝගී තත්වයෙන් මිදලා අවදි කරගෙන යන්න පුළුවන් කියලා කියනවා. ඒ නිසා සාමාන්‍ය ජීවිතයේ අවුරුදු 10 ඉඳලා 100 දක්වා ගත වෙනවා කියන ආදර්ශයක් ගත්තොත් 20 30 වගේ ඉඳලා දිගින් දිගටම සෞඛ්‍ය පිරිහෙනවා. ඒක තමයි සාමාන්‍ය යන්ත්‍රයක හැටි යන්ත්‍රයේ හැටි. නමුත් භාවනා කරන කෙනාගේ හිමම විය යුතු නෑ. ඒ නිසි වයසේදී නිසි කාලයේදී භාවනා පටන් අරගත්තොත් ඒ කායික දුර්වලතා මතුණත් පනස පුළුවන් තරම් පැහැදිලිවම ඒක නැත්නම් සත්‍ය පුළුවන් තරම් සජීවවම පවත්වාගෙන යනවා නම් පසු කාලේ වුණත් ජීවිතේ බොහොම අවදීන් ගත කරන්න පුළුවන්. ඒකට හේතුව ඒක සඳහා අපිට අදාළ වෙන්නේ අප්‍රමාදීව මේ වෙන සිද්ධිය ඒ වෙනකොටම බලන්න සිටීමයි. මොනකන් හිත හිත දමන කරගෙන යන භාවනායි අපි කියනවා ප්‍රධාන කර්මස්ථානේ පිටිපයින්වත් එකම වගේ දැනගන්න පුළුවන් නම් එහෙම නැත්නම් නැවතත් මූල කර්මස්ථානට ආපු ගමන් ඉන්නකොටම පශ්චාත්තාප නොවි එතනදීම දැනගන්න පුළුවන් කමක් තියෙනවා නම් ඒක මෙතෙක් කල් කරපු භාවනාවේ දක්ෂකම ඒ වගේම ලොකු උපේක්ෂාවක් ලොකු තලතුණක් ගතියක් තියෙනවා. එතකොට තමයි දැනගන්න පුළුවන් වෙන්නේ මේ විඥානයේ හිත එදෙන චිත්තක්ෂණයේ දී ඇති ඒ සියලු විකල්ප රාශියෙන් මොකක් හරි එකක් වළංගු තත්ත්වයටපත් කරනවා. මොනවා හරි එක එකක් පණ ගන්නවලා ඒ දිගේ ඒ විඥාන ස්රෝතේ නැත්නම් විඥාන ඇති පැවැත්ම සිදු කරනවා. ඒ පණ ගන්නන දේ අනෙක් දේවල් යටපත් කරලා ඔබාක ඔබල තලලා මතු කරගන්න ඒ දේ දැඩිසේ අල්ල බදා ගැනීම ඒක දැඩිසේ මගේ කියා ගැනීම තමයි ඒ මත්වීම තුල තමයි මේ විඥානයේ විසින් සීමිත ප්‍රදේශයක් අල්ලගෙන ඒක තුලේ මනෝරාජ්‍යයක් මවාගෙන යන ගමනක් නොවැටෙන තරමට ඒ හදාගත්ත මනෝරාජ්‍යයට අපි ප්‍රේම කරනවා ප්‍රිය එක ඇලිබැඳි ගන්නවා. ඉතින් ඒ ක්‍රියාවලියෙන් තමයි ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ භව චක්‍රයේ පලන්න පුළුවන් තැන. අපි මේ විඥානය කියලා අල්ලගන්න අල්ලගන්න කොයි දේ වුණත් ඒ දේ අභිනන්දනය කරන එක තමයි අල්ලන්නේ අල්ලගන්න එක අභිනන්දනය කරන එක තමයි විඥානයේ ආහාර වෙන්නේ ඉතින් ඒ නිසා මේ අභිනන්දනය තුල යන ගමනේදී මේ අපේ මන අපිට රුචියට අභිනන්දනයේ සඳහා දේවල් අල්ලගන්නකොට කොච්චර ප්‍රදේශයක් අතහැරෙනවද කියන එක කවදාකවත් විශේෂෝචර වෙන්නේ නැහැ. බුදුජානනාංශයේ සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා මේ తත්‍ර తත්‍රා විනන්දනී සේයතිදම් කාමතණ්හා භවතණ්හා විභවතණ්හා කිය. ඒ තණ්හාවන්ව තමයි දීයති විකල්ප රාශියේදී විඥානයේ ඊගාවට තියෙන චිත්තක්ෂණයේ බලු බලනවා ශ්‍රද්ධාමත ගන්ධ රස පහස් බලනවා කියන එක විනිශ්චය කරන්නේ. ඒ විතරක් නෙවෙයි අල්ලාගත් අරමුණ රූප ආරම්භණය හෝ ශබ්ද ආරම්භණය ඒ බව දැක දැනගන්න වෙන දෙයකින් වෙන් කළ දැක දැනගන්න එහිම නැවත නැවතත් ආශේවන ප්‍රත්‍ය ලබන්න උන අඩු ගානේ චිත්තක්ෂණ හතරක් ඒ නිකන් තමයි මුළු ධර්මයෙන් වශයෙන් කියනවා නැත්නම් අසුරු කිරීමෙන් තමයි දැන් Taman අදම වල බල තියෙන මොකෙද කියලා තේරෙන්නේ. ඉතින් ඒ කියන්නේ අල්ලගන්න විතරක් නෙවෙයි අල්ලගත්ත දේ දැඩිසේ බදා ගැනීමක් කරන්න ඕනේ තේරෙන්න අපට. එහෙම නැති වුණොත් ඒ ඒ වෙච්ච සිද්ධිය අපේ මතකයට යන්නේ නැත්නම් අදාළ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ සිද්ධියේදී බුදුන් තරම් ලඟ වෙලා අප්‍රමාදී වෙන්න බලා සිටීම තමයි අපි විපස්සනාදි කරන්නේ. ඒ කරනකොට මේ විදිහට ඒ විඥාණය ගමන් කිරීම 100% අහම්බයක්ම නෙවෙයි ඒක කර්මානුරූප විනිශ්චය වෙන දෙයක් රුචි අරුචිකම් අනුව විනිශ්චය වෙන දෙයක් ඇබ්බැහි අනුව විනිශ්චය වෙන දෙයක් මිස ਸਰබලධාරී දිවි කෙනෙක් කරන දෙයක්වත් කාවුත් කරන ඕනියමක්වත් ඒව නැත්තම් ඒම බාහිර දෙයක් නෙමෙයි. ඉතින් ඒක ඒක කොච්චර යොහුසුලුද කියනවනම් බලා ගන්න බැරි තරම් මේ විඥානේ පැනලා ඊගාවට අලන දේ බලා ගන්න බැරි තරම් ඉතාමත්ම ස්පන්දන චපලං චිත්තං බොහොම ස්පන්දරයේ වෙනසුරු චපල වූ මේ හිත යත්ත කම නිපාතයි. Taman කැමති දෙයට කියලා ඩක්කාලා වැඩ. මෙවැනි හිතක් ළඟන බැරි නිසා අපි මේ භාවනා නොකර රුචියට මනාපෙට කාලය ගත කරා. අල්ල ගන්න එකේ තියෙන ලාභය තමයි මේක ගලවන්න තියෙන ගලවීම සඳහා පූර්ණ හැකියාව Taman තුල තියෙනවා කියන දෙවන්නේගේ අවශ්‍යතාවයක් නැතුව කිසිම වෙන බාහිර උපකරණයක් නැතුව මේක Tamanටම මේක සුව කරන්න පුළුවන් බවට හැකි සංඥාවක් එනවා. යම් හේකින් මේක කරන්නේ බාහිර සර්බලධාරී දෙවි කෙනෙක් වගේ කිව්වොත් එහෙම දෙයන්නාසික මන අපය පශ වෙනවා නිවන් දකින්න. මෙතන බුදුරජාණන්සේ පෙන්වන්න දන්නේ ඒ දේ Taman විසීම කරන දෙයක් නිසා ඒ දේ අබ්බැහියට කෙරුවත් කෙලෙස් ඇති වුණා සංස්කරණේ වුණා. ඒ දේ තේරුම් අරගෙන නොකර සිටීමෙන් Tamanට සුඛයක් ලබන්න පුළුවන් බව අවබෝධ වීම භවනා ජීවිතය හැම ලොකුම ආත්ම විශ්වාසය. ඉතින් ඒක සාමාන්‍යයෙන් ඔය අර පරිසම්පදේ පටන් ගන්නකොට මතක් කරලා අවස්ථාවකදී වගේ ඒ සත්‍ය විසුද්ධි ක්‍රමයේ කාංකා විතරන විසුද්ධිය මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධි කියන විසුද්ධි දෙකේදී තමයි තුන සැක සංකාවල් දුරු වෙලා මම ඉස්සරහට යනවද පස්සට යනවද මේක මගේ භාවනා ක්‍රමයේද මට ගැතිය වැඩෙනවද කියන ප්‍රධානම නාස්තික විවේචන අයින් වෙලා අයින් වෙලා තේරෙන්න පටන් ගන්නවා මේක චිරපතිඵල තාම නැති වුණාට මේක සාන්දෘෂ්ටිකයි මේක අකාලිකයි කියන්නේ. හැබැයි ඒක ඔක්කොටම වෙන්නේ නැහැ. භාවනා කරන ඔක්කොටම වෙන්නේ නැහැ. බලාපොරොත්තු වෙන්නත් බෑ. නොවි ඒ වගේ ආත්ම විශ්වාසයක් සෝවාන් මාර්ගයේදී ලැබෙන තරම් නැති වුණාට සැකසංකා දුරු වීම පිළිබඳව ගැම්මක් නොවි ඉස්සරහට යන්න බෑ. එතන ලොකු ප්‍රගති පරීක්ෂණයක්, කඩේ පරීක්ෂණයක් සිදු ඒ සැක සංකා නැතුව හුත්තටම පුරු මුළු හදින්ම භාවනාව ඇත්තටම සද්ධාාවක් විදලා, වීර්යයක් විදලා, සතියක් විදලා ඔප්නන් වෙනකොට තමයි ඒ Tamanට අමාර්ගයේ මේකයි මාර්ගයේ මේකයි කුසීතකම මේකයි සද්ධාව නැතිකම මේකයි සති නැතිකම මේකයි සමාධිය නැතිකම මේකයි ඒවා ඇතිකම මේකයි කළ යුතු මේකයි කියලා තේරුම් ගන්න එක ඒ මාර්ගය සහ මාර්ගය දෙක වටහා ගැනීම සිද්ධ වෙන්නේ අර සැක සංකා නැති වෙච්ච දවසේ තමයි. ඉතින් මේක වෙනකොට ඒ කියන්නේ විචිත්‍යහතෙන් පහක් සම්පූර්ණ වෙලා ඊට පස්සේ තමයි යෝගාවචරයට මේ පරිත්‍යාගපාදේ වගේ දෙයක් බුද්ධජනසේ ගම්බීරයි කියලා කිව්වට අමාරුයි අපිට අපේ අපේ ශක්ති ප්‍රමාණයට තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා අපි ඒක හොඳට අදවන්නේ රුධිරමේ වශයෙන් හරි වටහාගෙන ඇගේ ප්‍රමාණයට ඒක ක්‍රියාවත් කරන්න ඕන කියන විශ්වාසය එන්නේ. ඉතින් ඒ වගේ ලොකු පෙළගැසීම් රාශියක් වුණාට පස්සේ තමයි හිත යනකොටම අරමුණින් පිට යනකොටම අල්ලා ගැනීම හැකියාව. යෝගාවචරයට අදාහ ගන්න පුළුවන්. විශ්වාස කරන්න පුළුවන්. ඉතින් මෙතන යනකොට අනිවාර්යයෙන්ම අවශ්‍ය කරන දෙයක් තමයි ඒ හිත යන දේ සුබ දෙයක්ද අසුබ දෙයක්ද දුක් දෙයක්ද සැප දෙයක්ද හරි දෙයක්ද වැරදි දෙයක්ද කියන එක තෝරන ගතිය තිබුණොත් නම් යන්න බෑ. මේ කියන පටිච්චසමුප්පාදේ තේරුම් ගන්න බෑ. මේ කියන මාර්ගය මාර්ගය දෙක වෙන් කළා ගන්න බෑ. ඒ කියන්නේ අපේ තාම අභිරු රුචිය වැඩ කරනවා. මේක යන්න ඕනේ තනක් මේක නොයා යුතු තනක් ආදි වශයෙන්. මේක සැප මේක දුක මේක ලාභ මේක කීර්ති මේක ප්‍රශංසා ආදි වශයෙන් ඒ තේරුම් බේරුම් ගතිය තමයි අපිව මේ සංසාරේ ඉදිරියට යන්න දෙන්නේ නැති බරුවක් වශයෙන් එහෙම නැත්නම් සංයෝජනයක් හැකියාවක් වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා ඒ භාවනා කර කර ඉන්නකොට හිත පිට යනවා කියන කතාව අපි ගත්තොත් සක්මා කරනකොට හරි එහෙම නැත්නම් පරිහෙක භාවනා කරනකොට හෝ විශේෂයෙන්ම GestureDetector වැඩ කරනකොට ඒ හිත පිට යෑම පිළිබඳව තාම Tamanට දෙස් දෙනවා නම් සාමීක භාවනාවේ දෝෂයක් කෙලෙසක් සලකනවා නම් ඒ කියන්නේ අර ආත්ම විශ්වාසය තව කොට නැගිලත් නෑ මතුවෙන ඊගාව චිත්තක්ෂණයට මදහත් හිතින් තීරණ නොකරන වර්ගයේ හිතකින් බැලීමේ වටනකම දක්වන නිසා ඒක නිසා අපි එහෙම නොවීම පිණිස ඉඳගෙන හිටියා සක්මන් කරත් එතින්ද වැඩ කරත් හිතට මූල කර්මස්ථානයක් දෙනවා. ආ මේ විවිධක ස්ථානයක් නැත්නම් ගෝචර භූමියක් සලසලා දෙනවා. නමුත් ඒ ගෝචර භූමියෙන් හිත පිට පනිනවා කියන එකේ පංගලං චපලං චිත්තං යත්ත කාමනිපාතිතං කියන විදිහට ඒක බොහොම ස්පන්දනය වෙන දෙයක් හිත කියලා කියන්නේ. ඒක චපලම. කවදාකවත් අපි හිතන විදිහට කරන්නේ නැහැ. යත්ත කාමනිපාතයෙන් එයා කැමැත්තෙන් වැටෙනවා. ඒක මේ පිස්සු ඇරිච්චි රිලෙවෙකට සම කරලා තියෙන්නේ කොයි අතර පයින්වද කියන්නේ. ආන්නේ විදිහට මේ හිතේ පහින පිම්ම රූපයට පණීත, ශබ්දයට පණීත, ගන්ධයට, රසයට පහසට මූල කර්මත්තට පණීත කියන එක විශේෂයි සමසිතකින් උපේක්ෂා හිතකින් බලන එක ඒක පුංචි තල තුනකමක් නෙමෙයි. එහෙම බැලුවොත් විතරයි ඒ මතුවෙන අරමුණේ ධර්මතාවය ස්වභාව ලක්ෂණ ධර්ම ඕජාව ලබා ගන්න පුළුවන්. මේ හිත ගිය තැන හොඳ නෑ. මෙතෙන් ගියානම් හොඳයි. මේ වෙලාවේ මගේ හිත මෙතෙන් යන්න ඕනේ ආදි වශයෙන් මේ මෙහෙවීම තියෙනවා නම් තේරිම බේරිම තියෙනවා නම් කදාකත් මේ බලන අරමුණ ඇති හැටියෙන් අපට දැක ගන්න ලැබෙන එක එක එක මේ රාගයට යට වෙනවා එහෙම නැත්නම් රාගානුසය මොහ කරනවා නැත්නම් අකමැත්තක් ආව දෝෂානුසය මුවා කරනවා ආවරණය කරනවා ඒකට අපිට ඒක දැක ගන්න හම්බ වෙන්නේ නැහැ ඉතින් ඒ නිසා වෙන ආරම්භයකට ගිය ගමන් යෝගාවචරයට හැකියාවක් තියෙනවා නම් මම උදාහරණයක් වශයෙන් මම ඊයේ ගත්තම නිදර්ශනය ගන්නවා සක්මන් කරනකොට කෙලවරට ගිහිල්ලා ඉන්න වෙලාවේදී කාය ප්‍රසාදයේ කාය විඥානයේ පහළ වෙලා ඒ කාය තමනකොට තියෙන දැනීම බලබලා ඉන්නකම මූල කර්කත්තන වශයෙන් කියනකොට දැන් අපි රූපයක් දකින්න කෙනෙක් වාටපත් වෙනවා ශබ්දයක් අහන කෙනෙක් වාටපත් වෙනවා පත් වෙනකොටම ඒ මතුවෙන නාම රූපේ දැකීමක් කියලා දැක ගන්න පුළුවන් වෙනවනේ මේක පයේ හැපීම නෙවෙයි ශබ්දයක් නෙවෙයි වේදනාවක් නෙවෙයි හිතවිල්ලක් නෙවෙයි දැකීම කියලා ඒ මතුවෙන ආයතනයේ සලායතනයේ මේ නාම රූප මතුවෙනා වූ සලායතනයේ වෙන් කළ හඳුනා ගන්න පුළුවන් නම් මතුවෙනවත් එකම ඒක යෝගාවචරය ඇතුළත් වේතු දක්ෂකමක් විදිහට කියනවා. ඒ නිසා මෙනෙහි කිරීම ක්‍රමය යටතේදී මතක් කරලා දෙනවා Tamanට හිත අර පන්දන චපලං චිත්තං කියන විදිහට ස්පන්දනයේ වෙනසුළු චපලමේ හිත කොහොමද පණින්නේ කියලා බලන වෙලාවේදී ඒ පණින බිම පිළිබඳව හික්මීමක් මානසික මනස්කාරයට යට කරගන්න ඕනේ නම් ඒ දෙකම දකින්නවා දකින්නවා කියලා ඒකෙන් මම නැවත මේක රූපයක් රූපයක් කියලා මෙනෙහි කරනවා. රසක් කරන්නයි තියෙන්නේ. සක්මන කෙලවට ගියා. ඊට පස්සේ තමයි අපේක්ෂා කරපු විදියට හෝ නොකරපු විදිහකට අපි රූපයක් දකින්න පාඩපත් වෙනකොට රූපයක් රූපයක් කියලා ඒ දකින්න රූපේ මෙනෙහි කරනවා කියන එකෙන් අදහස් කරන්නේ දැන් මම ලෑස්ති කාය විඥානයේ කාය ප්‍රසාදයේ තියෙන කාය විඥානයේ නෙවෙයි දැන් ඒ විඥානේ චක්කු ප්‍රසාදයක් චක්කු විඥානේ බාටපත් වෙලා චක්කු ප්‍රසාදයේ වැඩි යන්නේ චක්කු ප්‍රමාණයේ චක්කු ප්‍රසාදයේ කුප්පණ වේලාදී රූප ආරම්භණේ. ඉතින් ඒ රූප ආරම්භණේ මිනේ කරනවා රූපයක් රූපයක් කියලා. ඒකෙන් තමයි අපි මේ දැන් මේ නාම රූප වලට පදනම් වෙන සලායතනේ කොයි ආයතනයේද Taman ඉන්නේ කියලා හඳුනා ගැනීම කරන්නේ. ඒ හඳුනා ගැනීම ඉතාම වැදගත් වෙනවා. මේ පිළිබඳව මේ මනස වැඩ කරන ධර්මතාවය පිළිබඳව සැකදුරු කරලා දැන ගැනීම සඳහා. එතකොට මේ රූපයක් රූපයක් කියලා මෙනෙහි කරන වෙලාවේදී ඒක දිගියම යනවා කියලා හිතන රූපයෙන් බලන්න ආසයි. එතකොට ඇත්තටම අපේ හිත තියෙන්නේ නම් ධක්මනේ නඩතු කරනවා. සතිය කඩා ගන්න තු යන්නේ. නමුත් මොකද්ද හේතුවක් නිසා එක්කෝ අපි ලකුණේ තියෙන ඒ හැපීම නීරස නිසා. එහෙම නැත්නම් මේ වර්ණ රූපයේ තියෙන ප්‍රසාද භාවය නිසා ඒකටම ඇලිලා යනවා නම් මෙතන රූපය දකින්නවද රූපය බලනවද කියන දෙකේ බලනවා පැත්තට යොමු වෙන්න ඉඩ තියෙනවා. ඉස්සලා සිද්ධ වුණේ දැකීම. රූපයක් ඇවිල්ලා වැදුනා. කයේ තිබුණ හිල කඩලා ගිහිල්ලා රූපේ දැන් පේනවා වෙනකොට ඒකම දිගට යනවා නේද බලන තත්ත්වයටපත් වෙනවා අපේ චේතනා සම්බන්ධතාවයක් මෙතෙන්ට එනවා ඒ නිසා දිගින් දිගට යනකොට Tamanට වග වෙන්න වෙනවා ඒක බලනවද පේනවද ඒක රූපයක් රූපයක් කියලා මෙනෙහි කර හිටුවෙත් නම් දිගින් දිගට යනවා නම් පේනවම පේනවා නැත්තම් බලනවා බලනවා කියන එකට මාරු කරලා රූපය රූපයක් කියලා මෙනෙහි කරනකොට මෙනෙහි කරන්නේ කොයිදෝ කියන එක බලනවා පේනවා කියනකොට චක්කු විඥාන මට්ටමට හිත ඇවිල්ලා ඇති ඇතිලා තියෙනවා මේ ඇහි තමයි මේක සිදුවෙන්නේ කියලා. එතකොට දොරදිග ගිහිලා කියලා චිත්ත වේදි කීපයක් ගිහින් විනාඩි ගාණක් ගිහින් සම්පර ගාණක් ගිහිලා මතක් වුණොත් මම මේ වෙලාව කළ යුත්තේ සක්මනට කියලා අනේ ඉන්ඩෝරි කියලා මතක් වෙනවයි කියලා කියන්නේම අර චිත්ත වේදි යම්කද්ද දුර්ලභමක් ඇති වෙලා තියෙනවා නැත්නම් මතක් වෙන්නවත් අවස්ථාව දෙන්න ඒක දිගේ අරගෙන යනවා මතක් වෙනවනම් අපිට පුළුවන් නැවතත් එන්න මේ කාය ස්පර්ශයට. පයි ස්පර්ශයට එන්න පුළුවන්. අන්න ඒ වෙලාවේදී පයි ස්පර්ශයට එනකොට දැන් මම මේ ඉන්නේ සලායතන වලින් කාය ආයතනේ ඔච්චර වෙලා හිටියේ මේ චක් ආයතනේ ඒ වගේ මේ ආයතන වල මාරු වෙන වෙලාව අල්ල ගන්න පුළුවන්. හරිම අමාරුයි. අල්ලගන්න පුළුවන් නම් අල්ලගන්න අල්ලගන්න වෙලාවේදී මෙනෙහි කරගෙන යන්න පුළුවන් නම් යෝගාවචරයට මේ වැඩපිළිවෙල මේ එකවර gediye ඉති ගන්න බැන්න කපලා කපලා කරනවා වගේ කොටස් කරලා තේරුම් ගන්න පුළුවන්. ආන්නේ විදිහට සතිය හොඳට දියුණු තුමු කරගන්න අවශ්‍යතාවයක් එහෙම නැත්නම් වොමනාවක් භාවනා දියුණුවත් එක්ක යනකොට ඇති වෙනවා. ඒ නිසා එනේ එන අරමුණු අනුව ආයතන මාරු වෙන හැටි කිසියම් පූර්ව නිගමනයකින් කරව මාරු වෙන හැටි දිහා බලන ඉන්නකොට පශ්චාත්තාප වෙනව වෙනුවට එක එකක් නම් කරගන්නවත් පුළුවන් නම් අඩු ගන්න මෙනේ කරගන්නවත් පුළුවන් නම් අපිට තේරෙන්න පටන් අරගනි මේ ඇහ කන දේව නාසය කය මන විවුර්ත කරගෙන ඉන්නකොට අපි කොච්චර නන්නත්තාවද කියලා ඉස්කෝලේ යන කාලේ වෙච්ච කතාවක් අපි ගෙදර ගියාම පන්තියේ වෙන ඒවා මේ එකතු වෙලා අයවර ගන්න වෙලාවල් තියෙනවනේ. අපේ ගෙදර ඔක්කොමලා එකට ඉන්න මම දැකලා නැහැ. ඉන්න බෑ ඇත්තටම ඒ කියන්නේ දැනක් ඉන්නවා වගේ. එක එක මට්ටම් වල එක එක මණ්ඩල එකතු වෙනවා. අපි ඉස්කෝලේ යන කාලේ හැමදාම බත් කන්න ඉස්සෙච්චාම අපි එක එක කන එක කන ඉස්කෝලේ ගිහිල්ලා කයිවාරු. ඒ බත් දෙදලා බත් කන ගමන් කයිවාරු යනවා. ඉතින් අපේ අක්කගෙන කියනවා පන්තියේ ටීචර් නැති වෙච්ච වෙලාවක කට්ටි කතා කරනවා. ඒ ඉතින් සාමාන්‍ය හැටිනේ ඒගොල්ලන්ගේ තියෙන පුරුද්ද එක්කෙනෙක් අහගෙන ඉඳලා මේ සාකච්ඡාවේ ඒ වෙලාවේ තියෙන මාතෘකාව ලියනවා. කවුරුත් දන්නේ නැහැ ඒක. කිසිසේත්ම පටන් ගන්න දණින් නෙවෙයි ඉවර වෙන්නේ. කිසිම අදාළතාවයකුත් නැහැ මේ සාකච්ඡාව යනකොට මොන්න තරම් මාරු වෙනවද කියන එක. එක්කෙනෙක් කතා කරනකොට ඒ ඒකට උත්තර දෙන එක නම් ඒක පොඩ්ඩක් වෙනස් කරලා කතා කරනවා. තව කෙනෙක් වෙනස් කරනවා. ඒ නිසා අන්තිම සාකච්ඡාව වෙලා බලනකොට කිසිම තේමාවක් ඔය සෙල්ලම තමයි හිතවිලි ටිකක් විස්තර කරලා බැලුවා එහෙම නැත්නම් ඇකන දිවන ආශේ කයමන දිගේ මේ <clears throat> මනස හැදෙන හැටි බැලුවා ඒ පුදුමාකාර ස්පන්දන වෙන සුළු ගතිය චපල ගතිය මනාප තැන්ට වැටෙන ගතියක් ඒකේ තියෙනවා ඉතින් මේක මේ අරමුණු අරමුණු වලට වැඩිය ආයතන වශයෙන් වෙනස් කරන හැටි දකින්න එක මේ අනිත්‍යත්වයේ දක්වන විපරිණාමයේ දක්වන ප්‍රධානම ලක්ෂණය. මොකද ඒක දකින්නකොට මේ යෝගාචරය පශ්චාත්තාප වෙන මගේ හිත එක තැනක තියාගෙන ඉඳයි කියන්නේ. මට අරමුණේ හිත තියාගෙන ඉන්න බෑ. කොච්චර කරත් මේක පිට යනවා කියලා පශ්චාත්තාපයට කාරණාවක් කරගත්තට ඇත්ත වශයෙන්ම මේකේ පේන තියෙන මේක <clears throat> අනිත්‍යත්වයේ පේනවා එක පැටකින් එක ద్వාරයක එක අරමුණක දිගේ පාත් කරන්න බෑ. දෙක ඒ විදිහට පැනීම හරි වෙහෙස කර දෙයක් මේ අත්ෙන් අත්තට පයින් කුරුල්ලා දෙමිලා නැහින කතාව තමයි කියන්නේ. තුන ඕනකම තිබුණත් ඒක පාලනය කරන්නත් බෑ. <clears throat> තමන්ට ආණ්ඩුමට්ටු කරන්න. තමන්ට වාසිය පවත් ගන්න බෑ. අධිකාර ශක්තියක් නැහැ. ඉතින් අපි මේ භාවනා මධ්‍යස්ථානට ආවට පස්සේ පන්තියේ ටීචර් කියලා වගේ නෙවෙයි. අපිට සමහර වෙලාවකට පේන්න තියෙනවා සක්මණ දිගේ හිත පවත් ගන්න පුළුවන්, ආනපන දිගේ හිත පවත් ගන්න පුළුවන්. එනකොට එදින්ද වැඩ කරනකොට තමයි වැඩ බලාගෙන නැවතිල සතියෙන් නිශ්ශබ්ද වැඩ කරන්න පුළුවන් ගැතියක් තියෙනවා. ඒ වුණත් මෙයා පයින්. අඩු වෙන්න පුළුවන්. ඔතේ පයින් පයින් හැම වෙලාවකම මේ හිතේ තියෙන මේ යූසුලු ගතිය, ස්පන්දරේ වෙන ගතිය, චපල ගතිය හොඳට පේන්න පටන් ගන්නවා. ඉතින් ඒක මම කියාගත්තොත් ඒක මගේ කියාගත්තොත් ඒක මගේ ආත්මය කියලා ගත්තොත් විශාල චිත්ත පීඩාවකට ලක් වෙනවා. මේ හිතෝක්කාර දරුවෙක් ඉන්න දෙමව්පියන්වා. ඒක ජීවිතේ හම්බ වෙන භයානකම දඬුවමක් කියනවා හිතෝක්කාර දරුවෙක් හම්බ වෙන්නේ. දරුවෝ නැතිකමට අnder කට්ටියට හොඳම උත්තරය ඒක තමයි. හිතෝක්කාර දරුවෝ කමන ඉතින් ගන්න දෙයක් නැහැ. ඔය සුභාෂිතේ මම හිතන්නේ ඒ වගේ ලියපු පොතක් ඒ රජුරන්ට හම්බෙච්ච අකීකරු කුමාරෙක් පිළිබඳව ඒකින් ඇතිවෙච්ච රාජ්‍යයට රජුරවන්ට සහ ඒ දරුවගේ ජීවිතේ හිතුවක් කර දරුවට පවා ඇති ව්‍යසනය පිළිබඳ ලිපිච් කතාවක් කියලා තියෙනවා. ඒක ඉවර කරන ගාතාවක් කියනවලු ඒ දරුවා වදන වෙලාවේදී ඒ අම්මා තටමන කොට අසුචි පිට වුණා නම් දරුවා වෙනකොට අසුචි ඊට වැඩි හොඳයි කියලා. ඒ තරමටම දරුවා වද දෙනවා අම්මට තාත්තට මුළු පවුල. ඉතින් ඒ වගේ මේ හිත ගිහිලා පයින් පයින් තන දිහා බලනකොට ඒකේ හිතුවක්කාර නම් අපි මේ කොච්චර චර්චිත ජීවත් වෙන්න හැදුවත් ඒකේ හිතුවක්කාර නම් ඇත්තට මෙතන ලෝක ධර්ම දෙපැත්තෙන් බලනකොට හිතන එකට පශ්චාත්තාප විය යුතුයි කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ එහෙම දෙයක් නෙමෙයි මතක් කරලා දෙන්න හදන්නේ. ඔබ මේක පුළුවන් තරම් කීකරු කරන්න පරිසර සකස් කරලා දීලා මේකේ තියෙන මේ පයින් ගතිය බල මේක මගේ නෙවෙයි කියලා බැලුවොත් මොකද වෙන්නේ? මේක මම නෙවෙයි මේක මගේ ආත්මේ නෙවෙයි කියලා බලන ඒ දෘෂ්ටි කෝණය මම හිතන්නේ නැහැ කවව කවදාකවත් තාර්කික මනසකට ඒ කියලා. මොකද මේ තාර්කික මනස කියන්නේ හිත. හිත කැමති නැහැ Taman මේ විදිහට කල්පනා තාමම අනුන්ගේ දරුවෙක් කළ සලකනවා කලකන කල්පනා කරන චේතනාව මනසිකාරයක් මනසකට ඇති වෙන්න බෑ. ජීවිතයේ සකල ලෝක වාසී එමුණතම් පු탁ඥය මේ හිත පණින්නේ මම. හිත පණින එක මගේ. ඒක මගේ ආත්මය කරගෙන. ඉතින් සදා කාලික පශ්චාත්තාපයෙන් ගත කරා. බුදුජානනාංශ ඒ විනෝඩ පණින්නේ නැති අවස්ථාව ඇති කරලා දෙනවා. කීකල් කර ගන්න පුළුවන් සීලෙන් කීකල් කරපන් සමාධියෙන් කීකල් කරපන් ප්‍රඥාවෙන් කීකල් කර. කරලා පණින වෙලාවෙ ටික විතරක් ඒක මම නෙවෙයි ඒ මගේ චේතනාවක් නිසා නෙවෙයි ඒක පණිනව පණිනකොටම හරියට එයා යන තැනට ආලෝකක දම්බයක් නිකුත් කරනවා. අපි කියන චිත්‍රපටයේ නාටකමක නළු විදුව කීප දෙනෙක් ඉන්නවා. ඒ ස්පොට්ලයිට් එක හරියටම එකම නළුවෙකුට යන යන දැන්න වේදිකාවේ කොහේ හිටියත් ස්පොට්ලයිට් එක අල්ලලා දෙනවනම් ප්‍රේක්ෂකගේ අවධානය දෙන්න යොමු කරනවා. විශේෂයෙන්ම අන්ධකාර වේදිකාව. ඒ වගේ තමයි අපිට සතියෙන් මේ හිත ගියාට කමක් නැහැ. අනික නතර කරන්න එපා. යන තැන යනකොටම දැන් ගියේ මේ ආයතනයටයි. චක්ක ආයතනයටයි රූපෙටයි. මේ දැන් ගියේ කනටයි ශබ්දෙටයි. දැන් ගියේ නාසයටයි ගඳටයි. දැන් ගියේ දිවටයි. ආදි වශයෙන් මේක බලාගෙන බලාගෙන ඉන්න පුළුවන් නම් මේ මතුවෙන මතුවෙන නාම රූපෙට අදාළ සලආයතනය ආයතන ආයතනය තේරුම් ගත්තාම එකක් තියෙනවා මේ හයයි. ඊට වැඩිය නැහැ. ඒ විතරක් නෙමෙයි සතුටු වෙන්න පුළුවන් කාරණා දෙපැත්තකින් පෙන්ලා දෙනවා සරුවචන වහන්සේ දැන් සක්මණේ ඉඳිතුන හිත ඇහැට ගියේ දැන් මම මෙනේ කරනවා දකින රූපයක් රූපයක් කියලා හරි දකින දකින කියලා මෙනේ කරනවා මේක මේක පුරුද්දක් වුණා කියලා හිතනවා ඉතිහාසයක් නැහැ අල්ලනකොට මේ පුද්ගලයාට කියනවා හැකියාවක් සතුටු වෙන්න මේ වෙලාවේදී පහළ වෙන තා කෙලස් පහළ වෙන්න ඉඩ තියෙන්නේ චක්කායත්නේ හරහා රූපේ හරහා නමුත් කන නිවන් දැකලා තියෙන මේ චිත්තක්ෂණය. නාසය නිවන් දැකලා තියෙන දිව නිවන් දැකලා තියෙන කය නිවන් දැකලා තියෙන අනික ආයතන සේරම නිවන් දැකලා එකකින් කිසිම ක්ලේශයක් පහළ වෙන්නේ නැහැ. ඒ තමයි පහළ වෙන සාන්දෘෂ්ටික වශයෙන් පහළ වෙන ඒ ක්ලේශය ඒක කොටු කරා. ඒක සතියට යට කරා නම් තමයි තේරුම් ගන්න එක කොච්චර පුංචි දෙයක්ද. මුතු වෙනකොටම ඇල්ලුවා නම් ඊටත් එළිය පොච්චි. නියපොත්තෙන් කරන්න පුළුවන් වෙලා ඇල්ලුවා නම් අල්ලන්න ලේසි. මහ කඳක් වුණාට පස්සේ පොරෙන් කපන්න. නමුත් ඒ සලායතනේ දැනට මම සම්බන්ධ වෙලා ඉන්න නාම රූප වශයෙන් සම්බන්ධ වෙන ආයතනේ මේකයි කියලා දන්නවනම් ඊටු සලායතනේ පහෙන්ම කෙලෙස් නැති බව තේරුම් ගත්ත දවසේ අපිට තේරෙයි දවස පුරාවටම හිත තියෙන එක ආයතනයක නම් ඊටු ආයතන පහෙන්ම අපිට ඉක්කී කර කරන දෙයක්වත් නැහැ, කෙලෙසුත් නැහැ, අසත්‍යයක් ප්‍රශ්නකුත් නැහැ. මාළුක්‍ය පුත්‍ර සූත්‍රයේදී හරුවත් කරනවා මේකෙන් තවත් එක ආයතනයක් ඇතුළත කොටු කරලා බෙන්නවා. මාළුක්‍ය පුත්‍ර කියන වයසක ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරගාට ඇවිල්ලා කියන අවසරයි ස්වාමීන් වහන්සේ මම අරණ්‍යගත වෙලා විවේක වෙලා පැත්තකට තන වෙලා භාවනා කරන්න යනවා කමටහනක් දෙන්නේ කියලා. උනාද කියනවා මේ කියන්න තියෙන හැටි කියලා තියෙන දැන් ආයෙ තනි කරවිල මම ආයෙ කමටහන් ඉන්නවා මොකද්ද මේ කරන්නේ කියනවා වගේ ඒ මේ විශේෂයෙන් කතා කරන උච්චර නාකෙච්චි උඹටත් ඔය ඉඳ කමටහන් නම් අලුතෙන් ආපු කෙනෙක් කොහොමද කරන්නේ කියන වගේ කතාවක් කියනවා ඒ කියන්නේ කියන්න තියෙන්නේ කියලා දෙනවා තවත් මොනවද මේ මේ පුද්ගලිකව ඉල්ලන්නේ කියලා එහෙම නමුත් ප්‍රශ්නයක් අහනවා මානව පුත්‍රය යම් කිසි රූපයක් ලෝකේ තියෙනවා දැකලත් නැහැ, දකින්නුත් නැහැ, බලන්නෙත් නැහැ, බලන්න වෙන්නෙත් නැහැ. ඒ රූපකින් කෙලෙස් උපදවන්න පුළුවන් කියන්නේ. යම් කිසි ලෝකේ රූප කොටසක් තියෙනවා, මේ මනසට හිතෙනවා, දැකලත් නැහැ. දැන් දකින්නුත් නැහැ. බලන්න හිතිලත් නැහැ, මත්තර බලන්න වෙන්නෙත් නැත්නම් ඒකේ කෙලෙස් නැහැ. ඒ වගේම අහනවා යම් කිසි සද්දයක් තියෙනවා. අහලත් නැහැ ඉස්සරහලත් නෑ දැන් ඇහෙමිනුත් නෑ අහන්න හිතකුත් නෑ ඉස්සරහට අහන්න වෙයි කියලා අදාළ වෙන්නේ නැහැ. මේ විදිහට ආයතන හයේම අඳ ගන්න ගියාට පස්සේ ඒකෙන් මතක් කරලා දෙනවා මේ යම් වෙලාවක යම් තැනකට සම්බන්ධ වුණා නම් හිත මන මනෝ මනස යම් ආයතනයකට යම් නාම රූපයකට සම්බන්ධලා ඒ වර්තමානයේ පවතින චිත්තක්ෂණය පමණමයි කෙලස්තියි. නමුත් අපි හිත අතීතයේ පිළිබඳ පශ්චාත්තාපය කියන එක කිලෝරක් නෑ. ඇත්තටම අතීතයේ කෙලෙත් නෑ. අතීත පිළිබඳ පශ්චාත්තාප වෙන කෙනා පශ්චාත්තාපය හරහා තමයි නිවර්ණ ඇති කරන්නේ. යකින් මනෝට වර්තමාන සමාජය අන්තිමම දුර්වලම පුරුකක ඉන්නේ. ඒ තරමටම ටෙන්ෂන්. ඒ තරමටම මානසික අසහනය. ඒ තරමටම ආතතියක ගත කරන්නේ අතීතය පිළිබඳ සහ අනාගතය පිළිබඳ. වර්තමාන මොහොතේ ඉන්නවා කියන එක සාපයක් අද. අනාගත සැලසුම් කරන්න ඕනේ, වෙච්ච වගන ඇනලයිස් කරන්න ඕනේ, අනුන් ගැන හිතන්න ඕනේ කියන එකක් මවාගෙන වර්තමානයේ ඉන්න එක ඉන්නෙම නැහැ. හිතා ගන්න බෑ. මොහොතේ මාළුක පුත්‍රය සඳහන් සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා ඉස්සරහට වෙන්න තියෙන හෝ වෙච්ච දේවල් වලින් කිසිම හිතේ කෙලෙසක් පතු වෙන්නේ නැහැ. ඒක කියන්නේ බුදුන්සේ ඡන්දයක් හෝ ප්‍රේමයක් පහළ වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ කෙලෙස් වලට මුල් වෙන තෘෂ්ණා පහළ වෙන්නේ. තෘෂ්ණා පහළ වෙන මේ ඉස්සරහා වර්තමාන තියෙන කී පමණයි ඒක පිළිබඳ සතිය පිහිටේ යනං ඒක මූල කර්මත්තාන උනත් එකයි සද්දයක් උනත් එකයි වේදනාවක් උනත් එකයි හිතවිල්ලක් උනත් එකයි කොයි එකෙන් මුලිච්ච වෙච්ච එකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ ඒක විසඳුවා නම් මුලිච්ච වෙන එකේ ප්‍රශ්න විසඳනවා කියලා කියන්නේ කොහොමද? මුලිච්ච වෙච්ච එකත් මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මය නෙවෙයි, චේතනාපූර්වක නෙවෙයි කිව්වනම් අර උන ගහවට සර්කස් කරපන්සාර කියපේක තමයි කියන්නේ තුඹ ඉස්සරහත් නිදිලා. ඒ පස්සෙත් නිදිලා මැද තියෙන එකත් මම නෙවෙයි කියපන් කියනවා. මම නෙවෙයි කියන්නේ ඒක චේතනාවකින් නෙවෙයි සිද්ධ වෙන්නේ. හිතලා කරන දෙයක් නෙවෙයි. ඒක මම කියනවා නම් ඒක හිතලා කරන දෙයක් වෙන්නේ. නිසා මේ හිත හිතුණු හිතුණට පයින්කොට ඒක්ෂාරක්මනේ යනකොට හිත රූපෙට පයින්නවා කියලා කියන්නේ මගේ චේතනාවට මගේ මනාපයකට සිද්ධ වෙන එකක් නෙමෙයිනේ. ඒ පැන්නට පස්සේ දැන් දන්නවා මම දකින්නේ කොහොමදපත් වෙනවා මගේ මේ ඇහැයි වැඩ කරන්න කියලා හොඳට මේකට එළඹ සිටියේ නවනම් ඒ දකින්න දේ කෙලෙස් උපදවන දෙයක් වේවා රාගය උපදවන ද්වේෂය උපදවන මොන දෙයක් වුණත් ඒ පිළිබඳ පශ්චාත්තාවයක් හෝ සතුටක් වෙනුවට මේ දැකීම පවා ඒක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියන තැනට යනකම් මේ පළවෙනි වතාවට මම හිතන සිද්ධ වෙන්නේ පරියන්කේදී වෙයි. ඊට සක්මණේදීත් ගන්න පුළුවන්. ඊට පස්සේ එදිනදා වැඩවලුත් ගන්න පටන් අරගත්තට පස්සේ වර්තමාන මොහොතේදී Tamange හිත තියෙන මොන නාම රූපෙද කියලා තහවුරු. මේක අල්ලගන්න වෙනවා. රූප බලනවාද, සද්ධාහනද, ගඳ බලනද, රස බලනද? ඒක සිදු වෙන්නේ ඇහෙද කනේද නාසයේ දිවේද කියන මේ නාම රූප පත්‍ය සලආයතන කියන එකත් නම් කරලා හෝ මෙනෙහි කළෝ අල්ලගන්නවා. ඊට පස්සේ හොඳට විස්තර කරගන්න මේක මම හිතලා කරපු දෙයක්ද? එහෙම නැත්නම් ඒක මාව හොයන්න අපේලා. මම ඒක හොයාගෙන ගියා එකක්ද කියලා බැලුවොත් මේවා සිද්ධ වෙන දේවල් තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. කරන දේවල් නෑ කියන්න දෙමින් මේ හදන්නේ. හිතලා කරන දේවල් තියෙන බොහෝමත්ම චුට්ටක්. නමුත් අන්න අවශ්‍ය පශ්චාත්තාවයක් විඳින සතෙකුට තමයි පුතර්ජනය කියලා කියන්නේ. හැමදේම මම කියන හැමදේම මගේ කියන හැමදේම මම ආත්මය කරගෙන අහලෙන් යන හැම එකක්ම අල්ලගෙන තැවෙන එක ඒක ලොකු කැක්කමක් කියලා හිතනවා. ලොකු ලෙන්ගතුකමක් කියලා හිතනවා. ලොකු අයිතිවාසිකමක් කියනවා. එහෙම ඒවා ගණන් ගන්න නැති කෙනෙක් කිව්වහම කැක්කමක් නැති කෙනෙක් කියලා බයි. තේරුමක් නැහැ වොමනාවක් නැහැ කිව්වට බීජලියට වෙනා ගානා කරුවා වගේ ගණන් ගන්න නැහැ කියලා කියනවා. ඒ මොකද හොරි ඇදිච්ච මිනිහා හරි කැමතිලු අනික් කට්ටියට හොරි ඇදෙනවා. ඒම හොරි අනික් කට්ටියට හොරි නැත්තම් සෝරි කියලා හිතනවා. අර හැදිච්ච හොරි ඔක්කොම හැදෙනවා දකින්න කැමතියි. ඉතින් කවුරු හරි ඒව හොරි අදා ගන්න නැතුව ඉන්නවා දකින්නට අර මනසට පේන්නේ ඒක මොකද්ද දෝෂයක් කියලා. ඉතින් ඒ නිසා විඥානයේ යම් තැනකට දුවනවාද ඒ දුවලා ඇති කරන වළංගු භාවයටපත් කරනවා. එහෙම නැත්නම් ඒක යෝජනා ඉදිරියෙන් ඉස්තිර කරන නාම රූපේ මේකයි කියලා දැනගෙන ඒක දැන් සිදු වෙන්නේ මෙන්න මේ ආයතනයි කියලා දැනගත්තා නම් ඒ යෝගාචර දැනගන්න පුළුවන් මේ නිකම්ම නිකන් කෙලෙසෙන්නේ නැහැ කෙලෙසෙන්නේ මොකද්ද න්‍යායපත්‍යක් ගන්න අපිට අවස්ථාවක් දීලා. අන්න එතකොට ඒ ඒ සලායතන මාර්ගයෙන් ඇතිවෙන ස්පර්ශය කවම කවදාකවත් අපේ මතකෙට නෑවිත් අපිට ඉගියක් නොකර අපට සලකුණක් නොතබ කෙලස් කරන්නේ. අනිවාර්යයෙන්ම සලකුණක් තියෙනවා. ඉතින් අපිට මේ සලකුණ පශ්චාත්තාපය වෙනස වෙනු ගන්න නැතුව මම ළඟ මේ ළඟ තියෙන මේ ඇහෙන් පහළ වෙන රූප නිසා පහළ වෙන ආශාවක් තරහක් කියන එක දැනගන්න පුළුවන් නම් ඉතින් මම හිතනවා එවැනි ලක්ෂණයක් එවැනි දැක්මක් එවැනි නිරීක්ෂණයක් එවැනි පිරිසිදුකමක් බලන්න පුළුවන් මේ ලෝකේ මොනම උපකරණයක්වත් නැහැ. තමන්ට දැනගන්න පුළුවන් මේ රූපේ දැක්ක මේ රූපෙට සමතමන අපේ පහළ. මේ රූපේ දැක්කම ඒකට අමනාපේ පහළ. ඒ රූපේ දැකීමත් තමයිලට මගේ වුණාවෙන් කිච්ච එකක් නෙවෙයි මනාපමනාපේ පහළවත් මගේ වුණාවෙන් නෙවෙයි නං. මේ ධර්මතාවයක් සිදු වෙනවා පටිච්චසමුපාදය අනුවන. ඒ නිසා මේ ධර්මතාවය මගේ මම කියන්නේ නැතුව මගේ කියන්නේ නැතුව මගේ ආත්මය කියන්නේ නැතුව මේ මේ රූපේ පාට නිල් පාට එන්න තමයි ඇති වෙච්චි මනාපය මනාපේ මෙහිමයි කියලා දැනගන්න පුළුවන් නම් ඒක මේ මෙතෙක් කරනව භාවනා ජීවිත හැමති ලොකුම ලාභයක්. නමුත් අපිට වෙලා තියෙන්නේ ඒ ඇති වෙච්චි මනාපය ලෝභයට අමනාපේ ද්වේෂයටත් වෙලා අපේ හිත වර්ණ ගැන්වෙන නිසා අපේ හිත ලෙඩ වෙන නිසා ආතුර වෙන නිසා අපිට ඒක දැකලා ඉතින් නතර වෙන්න බැරි වෙනවා. දිත්තේ දික්ට බන්තම් විදියට දැකලා නතර වෙන්න බෑ. අනේ මේක දැකපු එක පෙර මංගල කාරණාවක් අනේ හොඳයි. මේකේ මොකද්ද නිමිති වෙන්නේ? මේක දැකපු එක හොඳ නෑ. මේක අසවල් කරුණටද මේක වෙලා තියෙන කියලා අපි ඒක දිගින් දිගට දිගින් දිගට අර දැකපු දේ දැකපු ප්‍රමණින් හෝ ආපු දේ ආපමතින් හෝ විඳි දේ විඳිමතින් හෝ නතර කරන වෙනුවට අපි හිතනවා නැත්නම් අපේ හිත අබ්බැහියට ඒක දිගේ අර ඇති වෙන අනුශේධ ධර්ම මත රාග අනුශේධ දෝෂ අනුශේධ දිගේ දිගට දිගට යන්න ගියාම තවදුරටත් අපි මේ වර්තමානයේ ඒක දකිමින් නෙවෙයි ඉන්නේ දැකපු දේ මත කල්පනා කරමින් මනෝලෝකයකට මනෝරාජ්‍යයකට වැටෙනවා ඊට පස්සේ අපි සම්පූර්ණ අනාතයි සම්පූර්ණ අසරණයි මාර බලවේග වලට යට වෙලා කෙලෙස් වලට යට වෙනවා ඉතින් ඒක දැක්කට බය වෙන්න දෙයක් නෑ මොකද මේක කරුත් ඔක වෙලා තියෙන ඒක නිසා ඒක එච්චරම කලබල වෙන්න දෙයක් නෑ නමුත් ඒක දැකලා දැකලා දැකලා සිද්ධිය සිද්ධ වෙනකොටම හිත යනකොටම එනත රාගයක් මතු වෙනකොටම ද්වේෂයක් මතු වෙනකොටම දැක ගන්න පුළුවන් ගැටි එනවනම් හැකි තාක් දුරට තමන්ද කෙලස් ඝන බහල වෙන්න කලින් වීතික්‍රමණය වෙන්න කලින් පරිඋත්තරණ මට්ටමට එන්න කලින් නැත්නම් පරිඋත්තරණ මට්ටම එනකොටම අල්ලගැනීමේ ශක්තිය තියෙනවා නම් ඒ යෝගාවචරයට සමත භාවනාවක් කෙරෙහි ධ්‍යාන භාවනාවක් කරන්න පුළුවන් විශ්වාසයක් ඇති වෙනවා මේ වැටි වැටි ගියාට සාසනේ යම් ප්‍රමාණයක Tamanට ප්‍රතිෂ්ඨාවක් ලැබලා තියෙනවා කියලා. නමුත් මේ ධර්මතාවය පෙන්වන බුදුහාමරෝ පෙන්වන මේ ධර්මතාවය දැක්කේ නැත්නම් ඒ හැම ඇති වෙන දෙයකින්ම පශ්චාත්තාවයක් ඇති වෙනවා. මට තාම මේක කරගෙන යන්න බෑ. මට තාම නාම රූප පරිචේතාවෙන් තේරෙන්නේ නැහැ. මට අරක තේරෙන්නේ මේක තේරෙන කියලා ඇහෙන ඇහෙන පදය. ඇහෙන ඇහෙන බන පදයකින් තේරෙන්නේ නැති පැත්ත ඉස්සර කරනවා. ඒකට නෙවෙයි බන කියන්නේ තමයි තේරෙන අපකරණ ආයුධ ටික ගත්ත ගියා. එතකොට නොතේරෙන හරියට තේරෙන්න පටන් ගන්නවා. මේ නිසා විසුද්ධි මාර්ගයට අටුවාවලින ඒවට අටුවා කියන්නේ අටුවාට කියන අටුවා කියන්නේ ටීකාව කියලා. ටීකාවේ සඳහන් කරලා තියෙනවා යථාපාකඨ විපස්සනා විනිවේෂෝ. යමක් ප්‍රකට දෙතෙදි බැස ගන්නද පච්චා අනුපහට්ටන්තේනපි උපායේන උපට්ඨ හේපෙත්වා සම්මසිතා. දන්න දකින ප්‍රකට දේන් පටන් ගන්නතර පස්සේ ඒ මතින් සතිය සමාධිය පිහිටියට පස්සේ නොපෙනෙච්ච අප්‍රකට දේ පස්සේ අපිට සම්මර්ෂණය කරලා අල්ලගන්න පුළුවන්. නොපෙනෙන මොන දෙයක් අල්ලන්න ගියත් අපේ ගමන විකෘති වෙනවා. දැන් විපස්සනාදී කිසිම දෙයක් පස්සේ අඹාගෙන යන්න ඕන කමක් නැහැ. තමා කරා පැමිණෙන දේ තමයි කෙලෙස් උපදවන්නේ. ඒක නැති කිරීමෙන්මයි මේ සාක්ෂාත් කරණයක් සිද්ධ වෙන්නේ. චෛසරාට යන්න යන්න Tamanට කළ යුතු වැඩ කොටස අඩු වෙන්න පටන් ගන්නවා. මේ අනවශ්‍ය දේවල් වලට පශ්චාත්තාප වෙවි අරක හම්බුනේ නැහැ මේක හම්බුනේ නැහැ කියන එක නෙවෙයි කියන්නේ. ඔකෙම වෙදකට පොඳුරු තෙල් කල 7යි 7යි ඉලන. ඒ වෙන්නේ නැති වෙදකට. විපස්සනාව යනවා නම් ඉස්සර වෙන දේත් එක තමයි යන්නේ. ඉතින් ඒ නිසා පටන් අර ගන්නකොට අපි මූල කර්මත්තටක් හඳුන්ලා දුන්නට ඒ මූල කර්මස්ථානය අල්ලලා දීලා තියෙන ගෙවන් වෙන එක. අසල්පස සැලුට අලපසෙන් ගෙවක් වෙනවා. සක්මනේ බොහොම ලස්සන කරගෙන ගියාට අන්තිමට ඉබේ කරන මට්ටමට ගියාට පස්සේ ඕක මහා තොරන් ගන්න දෙයක් ඇත්තේ නැහැ. ඒ මට්ටමට ගියාට පස්සේ මේ හිතේ තියෙන තැන් තැන් වල අනු පැනලන ගතිය නිරීක්ෂණය කරන්න හොඳම අවස්ථාවක් හම්බ වෙනවා කිසිම චේතනාවක් මෙහෙවීමක් අදිෂ්ඨානයක් මොකක්වත් නැතුව පිටිය දීලා මම නටන හැටි බලන එකයි තියෙන්නේ විඥානේ දුවන හැටි හැබැයි අර යමක් සඳහා මෙහෙවන විඥානයක් දිහා බලනකොට වැඩි අවධානයකින් වැඩි සතියකින් එහෙම නැත්නම් කියනනම් වැඩි එලඹ සිටි ගතියකින් අප්‍රමාදී වෙක දිහා බලනකොට උපමාවකට ඒ ගුරුම ස්වාමීන් වහන්සේ මතක් කරේ අපි අපි ඔක්කොම හවුසින් ස්කීම් එකක ඉන්නවා කියලා හිතමු ගෙවල් මැන්ඩියක. ඉතින් අපි ඔක්කොම දවල්ට ගෙවල් තැලා රසවල. ඉතින් ගෙදර ඇවිල්ලා බලනකොට අපේ ගෙවල් කණ්ඩායමේ එක ගයක් හොරු විතරයි. හෙට ඇවිල්ලා බලනකොට තව එකක් විතරයි. ඉතින් දන්නවා දැන් කවුරු හරි මේ වෙලාවල් කලාවල් දැනගෙන මේ වැඩේ යනවා. ඉතින් අපිට පුළුවන් එක්ක පොලිසියට ගිහිල්ලා කියන්න. නමුත් පොලිසිය දක්ෂණන් ඒගොල්ලෝ කරන්නේ මේ සඳහා රහස් පොලිසිය කවුරු හරි දාලා තියෙනවා. මේ කවුද මේක වෙන්නේ කියලා බලන්න. ඒ රහස් පොලිසිය එක්කනස් යුනිෆෝම් එකෙන් ඉන්නේ නැහැ. එයා සමහරට ගේට්ටුවේ ඉන්න මොරකාරයා විදිහට වගේ පත් වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් වැසිලි ගෝදන කෙනෙක් විදිහට වගේ වත් සුද්ධ කරන කෙනෙක් වගේ වත් වැඩ කර කර ඉන්න මනුස්සයා කරන්නේ චරිත රඟපාන ගමන් කවුද සැක කරන්නේ කියලා සැකකරීට කවුද ඉන්නේ කියලා බලන්නේ ඒක විතරයි කරන්නේ. මෙන්න මේ විදිහට ඉන්නකොට යම් කිසි කෙනෙක් මේ ඒ බින්දින ගෙවල් දහර පැත්තට යන්නේ කියලා අවුනොත් මේමයි කියලා අප සැක හිතුනොත් මිනිහා කවම කවදාකවත් ගිය ගමන් අල්ලන්නේ. ඒ ගේ බින්දලා ඒ ඉන්කුවරි එකේ යනවා අර මිනිස්සු පස්තාප් වෙනවා වැඩ ගොඩක් යනවා නමුත් ඒ රහස් පොලිසිය කරන්නේ විඳිනවා දැක්කේ නෑ සැකකටයුතුයි හිතත් ඒ වගේ වෙලක් වෙනකොට යා ළඟ හැසිරෙනවාද කියලා බලලා සීටි දෙක තුනක් වුණාට පස්සේ තමයි පොලිසියට කියන්නේ මං ආවල් වෙලා ඉන්න මෙන්න මෙහෙම කෙනෙක් ඇවිල්ලා මොකද මේ රාජ්‍ය නිලධාරියේ රාජසුත් නිලධාරියට ශක්තියක් නැහැ පොඩි පුද්ගලෙක් අත්තරන කොට ගන්න ප්‍රශ්න කරා ඒක නිසා පොලිසියට කියනවා පොලිසියට සාකච්ඡා කාර්යයක් විතරයි වෙන්නේ මේ රාජසුත් නිලධාරියා රාත්‍රී නිදා දැන් දුන්නාට පස්සේ පොලිසිය ඇවිල්ලා අල්ලගෙන ගිහින් ඊට පස්සේ පොලිසියට බුලක් ප්‍රශ්න කරා. ප්‍රශ්න කරනකොට නිල ඇඳුම් අඳගෙන අල්ලගොට ඇවිල්ලා අල්ලන වැඩිය රහස්සොත්තු සේවාවේ අල්ලන දින අවස්ථාව වැඩි. නිවැරදිව හොරා අල්ලගන්න තියෙන අවස්ථාව වැඩි. ඒ විතරක් නෙවෙයි යම් දවසක හොරා දැනගත්තොත් දැන් රහස්සොත්තු සේවාව වැඩ කරනවායි කියලා ඉබේම හොරා නැවිත් නිකන් එහෙම නැත්නම් හොරා මොට්ට හොරේ. මෝඩ හොරේ. හොරා සාමාන්‍යයෙන් ඝන දෙවි නිරෝණ කියන උඩ තේරෙනවා නම් දැන් මේ හැටි වෙන්න නැති ආරක්ෂාවක් තියෙනවා කියලා කවදාකවත් ඒක. අනිත් වගේ තමයි අපේ හිතට නිසිනින්ද යnderලා අපි සතිය පිහිටවන්නේ පොලිස් නිලධාරියෙක් විදිහට නෙවෙයි. රාජසුතු නිලධාරියෙක් විදිහට බලාගෙන ඉන්නවා මොකද මේකේ වෙන්නේ කියලා. ඒ වගේම කෙලෙස් දැක්කම අල්ලන්නේ නැත් නෑ. බලනවා මෙයා එනකොට කොහොමද වැඩ කරනකොට කොහොමද යනකොට කොහොමද කිලිසක් ආවත් මේ පිනක් ආවා ආන්නේ විදිහට මේ මුලැමැදාක බලන්න පටන් අරගත්තට පස්සේ ඒකෙදි පේන්න තියෙනවා ක්ලේශයක් ආවත් කුසලයක් ආවත් ධර්මතාවය අතිනා සමානයි අපි මේ තෝරගෙන ගියොත් මේක වේවා මේක නොවේවා කිව්වොත් අපිට කවදාකවත් කෙලෙස් එක මුල මැදක බලන්න වෙන්නේ මුල බැලලා මැද බලනකොටම ද්වේෂයක් ඇවිල්ලා එලවන්න හිතෙනවා. ඒක නැති කරන්න උත්සාහ කරන ඒකට කවදාකවත් ස්වභාවික මාර්ගයක් කෙලෙස් වල දකින්න වෙන්නේ. ඒ වගේම ඉනිට්විල්ලක් පහළ වෙනකොට පැනලා බදා ගන්නවා. එතකොටත් යාට ස්වභාවික ඇසිරීමක් එන්නේ. ඒ නිසා මේ සතිය දියුණු කරගෙන යනකොට වැරද්දක් වුණත් හරියක් වුණත් ඒකේ මුලැමැදාග මෙහෙම බලන්නේ කියන කල්පනා ඒ ඒ ඒ ඒ සම්දර්භය හොඳටම තේරුම් ගන්න පුළුවන් තැන රූප ධර්මයක මුලැඳාග නොවෙන්නේ නොවේ නමුත් වේදනාව තමයි මේකට ලීසිතයි. රූප ධර්ම බලනවා නම් අපි කියන්නේ ආස්වාසය මේ මුල මේ මැද මේ අඟ බලන. සක්මනේ මේ ඔසවනවා මේ යවනවා මේ කරනවා බලන. එතකොට අපිට ඒ නැති තැනින් ආස්වාසය පටන් අරගෙන හොඳට නාස්පුඩු පුරවා කියලා ගෙවන් වෙන හැටි පේනවා. මේක හරි අමාරුයි කියලා දෙන්න කාට හරි ඇයි මෙච්චර මේ ආස්වාසිය මේ සත පහකට වටාකමක් නැති ආස්වාසිය මේ මුලක දාලා බලන්නේ කියලා. මොකද මෙතනදී හොඳට විචිත්‍රව නැත්නම් ධර්මයට රස වෙන විදිහට මේ සලායතන පච්චා පස්ස පස්ස පච්චා වේදනා කියන තැන ඇති වෙන මේ වේදනාවේදී මෙතෙක් මේ විස්තර කරපු කොටස හරි ලස්සනට ප්‍රත්‍යක්ෂ වශයෙන් නොකලත් මූල ධර්ම වශයෙන් දැනගන්න උනත් හොඳ ලස්සන ගතියක් හොඳ ලස්සන විස්තරයක් තියෙනවා. ඒ විස්තරය විද්දු වශයෙන් දොස්තරලා වශයෙන් උත් මම හිතන රසවත් වෙයි කියලා. වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. බුදුරජාණන් වහන්සේ මේක විස්තර කරන්නේ වේදනා සංයුත්තය කියලා එකක් තියෙනවා. මේ වේදනා සංයුත්තේ අපි ලස්සනට ඒවා විස්තර වෙනවා. නමුත් මම කැමැති මේ චුල්ල වේදාල සූත්‍රයේ තියෙන මේ සංසිද්ධිය ඒ ජවනිකාව විතර ඉදිරිපත් කරන එක හරියම ලස්සනට ඒ බුදු දේශනාව භවනා ජීවිතේ සම්බන්ධයි. මේ දවස්වල අතට උදාහ සාකච්ඡා කරන්නේ ඒ චුල්ල වේදාල සූත්‍රය. ඒ චුල්ල වේදාල සූත්‍රයේදී විසාකෝපාසකතුමා ඒ ධම්මදින මෙහෙණින් ආශ්‍රේ තාතන් මෙහෙණින් වහන්සේ අතර සාකච්ඡාවක් යනවා. සාකච්ඡාවේ මේ වේදනාව පිළිබඳ හරි ලස්සන ප්‍රශ්නාවලියක් සහ උත්තර වගේක් හම්බ වෙන හරියට මාළුක්‍ය පුත් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මොකරන වේදනාව මේක වගේ. හරි හරිම ලස්සනයි. ඒක ගියාට පස්සේ ඒක මේ හරි විවේකයක් අවදේ. ඒකදී අහනවා විසාක පාසකතුමා ඒ ධම්මදිනාවකින් ආර්යවනි මේ හටගෙන මේ සුඛ වේදනාවක් ගත්තොත් සුඛ වේදනාවේ ඇත්තව සැප දුක දෙක මොකක්ද කියලා. ඉතින් ඒක සාමාන්‍යයෙන් ප්‍රශ්න විචාරත්තට වැඩ පිළිවෙල නැත්තම් කෙනෙක් අමාරුවේ දාන්න වගේ අහන ප්‍රශ්නයක් මිසක් කෙනෙක් අහන ප්‍රශ්නයක් නෙමෙයි මේ සැප වේදනාවේ තියෙන සැප දුක දෙකම කරන්නේ. එතකොට ධම්මදින රාත්මේනී නාච කියනවා උපාසක විසාක සැප වේදනාව එනකොට සැපයි යනකොට දුකයි. ඒ වගේම සැප වේදනාවක් එනකොට භාවිත මනසක් නැති හැම කෙනාටම ඒක පිළිබඳව ආශාව නැත්නම් රාගානුසයත් එක්කමයි සැප වේදනා වෙන්නේ. ඒ නිසා අපිට භවනා කරනකොට නිදිමත ගති, කම්මැලි ගති, හිතවිලි, අරමුණ නැතිකමින් ඇතිවන පාළු ගති නැති වෙලා කවදා හෝ අරමුණ සමෘද්ධිපත් වෙන වෙලාවක් වෙන කිසිම නිමිත්තක් මොකක්වත් නැහැ. නමුත් විවේක වුණා වගේ. එතනදී එනවා ප්‍රීතිය. එතකොට අපි ඒකට කියනවා සුඛ වේදනාව. පීති සුඛ. ඒ විදිහට සුඛ වේදනාව එනකොට උතුමාකාර සාතරකමක් අපි ළඟ තියෙන්නේ වෙත එන කරා පැමිණෙන සුඛ වේදනාව. මේක කොච්චර අපි ආශා කරනවද කියලා කියනවනම් ඒ සඳහා රාගානුසයෙන් බැඳෙනවද කියනවනම් කවදාකවත් මේ සුඛ වේදනාව යනකොට අන්ධකාර දුක ඉතුරු කරලා යන බවක් දැක ගන්න අපිට අවස්ථාවක් වෙන්නේ හිත මන්නත් වෙන නිසා වේදනාවේ සුඛ වේදනාව පිළිබඳ තියෙන මනාප මනාප භාවය නිසා නමුත් හිතන හිතන හිතන පුළුවන් මේ සුඛ වේදනාවක් එනකොට සැපනම් ඉතින් යනකොට දුකක් තියෙන්න ඕන කියන එක නිකන් සාමාන්‍යයෙන් තර්කෙට තේරෙනවා ඒකට හේතුව ඒකට තියෙන සුඛ වේදනාවක් තියෙන රාගානුසය ඊට පස්සේ අහනවා මේ විශාක උපාසකතුමා ආර්යවෙනි දුක් වේදනාවේ තියෙන සැප දුක දෙක මොකක්ද එතකොට ඒක ඇත්තටම දුක් වේදනාවේ සැප දුකක් ගැන අපි හිතලා තියුණාට අර අර දීපු උත්තරෙම කියන්න පුළුවන්. ඒ වගේම සම්පතින්නාවත් ඒ වගේම සම්සූර විදිහට උත්තර දෙනවා විසාක. දුක් වේදනාවක් එනකොට දුකයි නමුත් යනකොට සැපයි. නමුත් හැම වෙලාවෙදීම ඒකට පටිඝානුශය තියෙනවා. දුක වේදනාවක් එන්නකොටම නැද්දකින්න පතන් කියන හැඟීම ඒත් එකම එනවා. ඒක නිසා අපිට දුක් වේදනාව ගියාට පස්සේ ඇති වෙන සැපක් ගැන ඉවසන තරම් ස්පාසාවක් අපේ හිතේ නැහැ. මොකද අපේ හිත මේ ආතුර වෙලා ඉති අපේ හිත අටිගානුසේ මත් වෙලා තියෙන නිසා. මේ දෙකම මේ දෙක අපි භාවනා කරන හැම වෙලාවෙම ගත්තොත් මේකට සර්වඥ සර්වඥන් වහන්සේගේ වේදනා වේදනා නෙවෙයි වේදනා සංකේතයෙන් සල්ල සූත්‍රයෙන් අපි තව මම මේ සූත්‍රයෙන් සූත්‍රයට අරගෙන යන්නේ මේක ටිකක් නම් ගන්න ඕන නිසායි මේ දුක් වේදනාවක් එන එක ගැන සර්වඥාන්සේ සඳහන් කරන මේ දෙවෙනි ජවනිකාවේදී මහණෙනි ඇඟේ උලක් කැඩිච්චම නම් දුක බව වන්දනා ඒක කවුරුත් ඒ පිළිගන්නවා නමුත් හිතන්නේ කියලා කියනවා ඒ උල ඇනිච්ච තැනම තවත් උලක් ඇනුනොත් සල්ල කියන වචන සඳහන් කරන උල කියන එක ඒක නම් දරන්න බැරි බව මම පිළිගන්නවා. උලක් කනිච්චාම වේදනයි. නමුත් දෙවන්නක් එතන මැන්නොත් නම් දරා ගන්න බැරිවට පත් වෙනවා. ඒකල කියනවා වේදනාව එක උලක්. වේදනාව තියෙන ද්වේෂය එතන මැන්න තව උලක්. ඒ දෙක ආවට පස්සේ නම් දරා ගන්න. නිසා අපිට සිද්ධ වෙනවා දවසක භාවනාවේදී ඇති වෙන මේ අරමුණ ගෙවිගෙන යනකොට ඕ වේදනාවක් නිසා ඕ සද්දයක් ඇහෙන නිසා ඕ ඇති වෙන දුක් දුක් කායික දුකක් හෝ දෝමනසක් ඇති වෙනකොට ඒ පිළිබඳව තියෙන द्वේෂය අපිට දැක ගන්න පුළුවන්ද? ඒ විතරක් නෙවෙයි द्वේෂය අයින් කරලා දුක් වේදනාව විතරක් කොටු කරන්න පුළුවන්. ඒක හරි මූලධර්මයක් දැනගෙන එනකොටම අල්ලගෙන බැලුවොත් කරන්න බැරි එකක් නෙවෙයි. උතුම වෙනසක් ඇති වෙනවා මේ දුක් වේදනාව දැන් තියෙනවා ඒක පිළිබඳ ද්වේෂයක් නැහැ මේ දුක් වේදනාව මම මූල බලන්න ඕන, මැද බලන්න ඕන, අග බලන්න ඕන. ඒක බලන්න බැරි මේකට තියෙන ද්වේෂය නිසායි කියලා ඒ ද්වේෂය දැක ගන්න පුළුවන් උනොත් අර උලේ දෙවෙනි උල අයින් කරගන්න. එතකොට දුක් වේදනා පිළිබඳව කවදාක අදාරගත නැති විදිහේ මම ගැඹුරකට හදාර ගන්න පුළුවන්. එතකොටම ඒ අර දැඩි ආතති ගතිය මිරිකෙන ගතිය නැතුව නිකන් ධර්මතාවයක් විදිහට දුක් වේදනා දිහා බලන්න පුළුවන් ශක්තියක් ඇති වෙනවා. ඉතින් ඒක වෙනකම් කවදා හෝ දුක් වේදනා වේදින මුලමදාක බලනකම් අපිට දුක් වේදනා දැක්කා කියන්න බෑ. නමුත් අපි සාමාන්‍ය ජීවිත විකරණයක මැදට එනකොට දඟලනවා. දඟලලා කොයිදියා මාර්ග කරනවා එහෙම නැත්නම් කන්ඩෝල් ගහනවා එහෙම නැත්නම් සිද්ධාලේම ගහනවා නැත්නම් දොස්තර මාත් එක්ක හම්බෙන්න යනවා. කවදාකවත් වේදනාවක් වෙනකන් අපි ඉන්න හැබැයි වේදනාවක් ඉවර වෙනකන් ඉන්න දැනගත්තොත් දොස්තරලගේ බඩේ බත් නැති වෙනවා. අද ඉන්න අද ලංකාවේ තියෙන රෝග ගැන බැලුවොත් අපි හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙක් කියලා තියෙනවා 80ක් රෝගීන් ස්පිටාල වලට යන්නේ අත්දැකීමින් සුව කළ හැකි රෝග සමහර. එන රෝගේ එන්නකොටම ඇති බය නිසා ලිදු ලොතරලත් බය කරනවා. ලොතරලත් කියනවා ඔක අමාරුකම් ඉන්නපා එනකොටම එන්නේ කියලා. ඉතින් ඒක නිසා පොලිමේ ඉන්නවා. පොලිමේ ඉන්නකොට වෙනම ලෙඩ වගේක්. ඒක වෙනම කතාවක්. 80ක් අද 80ක් යන්තම් කුරුලාවක් කෙනකොට යන්තම් කෙත් ගහක් ඉදෙනකොට යන්තම් හැමේ රැල්ලක් කෙනකොට ඕලිංග ඇහිලා ලංකාවේ නෙමෙයි ලෝකේ ඉන්න හොඳම විශේෂත්ව වෛද්‍යවරයා. වැඩිම ගාණකවලා ඕලිමින වැඩි ගාණ ලෙඩක් නැති ස්වභාවික දෙයක් නැත්තම් අත් දෙකෙන් සනීප කළ හැකියි. එතකොට මොකද වෙන්නේ? නියම රෝගයේ තියෙන දුප්පතට කවවම කවදාකවත් විශේෂත්ව වෛද්‍යවරයෙකුට ඉස්පිරිතාලක හම්බ වෙන්නේ නැත්නම් ඕලිමේ හිටට හම්බ වෙනවා. එහෙම නැතුව මේ එන සාමාන්‍ය කොත්තමල්ලි වලින් තනිප කරගන්න පුළුවන් බඩ තනිප කරගන්නව නම් අද ලංකාවේ තියෙන වෛද්‍යවරු සහ වෛද්‍ය පහසුකම් හොඳටම ඇති කියලා කියනවා හරියට වැඩ යනවා. යන්නේ නැත්නම් මොකද අපි අධිතක්ෂේරුවකට යනවා කුංචි වේදනාවක් කෙනකොට කවදාකවත් ඉවසන්නේ නැහැ මොකද ඒක කවදාකවත් අග දැකලා නැහැ. දකින්න උත්සාහ කරලම නැහැ. ඇත්තටම අග දැක්කම සපක් තියෙනවා. දුක් වේදනා අපි කියන්නේ සැපක්. අපිට ඒක දැක ගන්න හම්බ වෙන්නේ නැහැ. දිගින් දිගට දිගින් යන දුක් වලක් හස් කර ගන්න. මොකද දුක් වේදනා පිළිබඳ පුදුමාකාර නොයවසන සුළු, නරුස්නා සුළු, ද්වේෂසහගත මේ ආකල්පයක් එක්ක ඉන්නේ. සර්වඥ කියන කර්මා කළ භවනා යෝගාවචරය ඒ දෙවෙනි සල්ලය දෙවෙනි උල අයින් කළ ගන්න. ඒ දුක් වේදනා නැති ඒ දුරුස්නා ගතිය දැක ගන්න පුළුවන් නම් ඒක මේ අපේ මේ භාවනා වැඩ පිළිවෙලක එහෙම නැත්නම් ජීවිතයක අපිට මේ එන ප්‍රශ්න 80%ක්ම මේ සිද්ධියේ මුලමඳාක බලන්න දන්නේ නැතිකම නිසා වෙන දේවල්. හිතනවා මැදට ගියාට පස්සේ විශේෂ බලස්පලයකින් අධිකාරී ශක්තියකින් මැජික් ගතියකින් ආශිර්වාදකින් මේක නැති කරන්න පුළුවන් වෙයි කියලා. එහෙම නැත්නම් මවන්නේකට මෙහෙම වේදනාව විය යුතු නැහැ. මවෙන්නේකොට මෙහෙම දුක් වේතු නෑ කියලා අපි ළඟ තියෙන මේ ගති නිසා අපි හැමදේම හොන જાත්‍ය කරි කරලා මේ වේදනාව අයින් කරන්න හදන එක ලහනවා භාවනා කරන්න ඇයි කියලා වුත් කියන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. චතුරාර්ය සත්‍ය කියන්නේ මොකක්ද කියලා දුක්ඛ සත්‍ය. ආ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න එන්නේ පැන්ඩෝල් දාකට බෑකි. බාම් අරගෙන එන්නේ හැබැයි කැස්සක් කිවිසාවක්වත් නැතුව යන්න ඕන දුක්ඛ සත්‍ය අවබෝධ නිසා යෝගාවචරයට සතිය වැඩෙනකොට තීන්දුවක් ගන්න වෙනවා. මම මේ පරිදි භාවනාවට එන්නේ ඉස්සරලා. ජීුණට වැඩිය වැඩි දුකක් ඉවසාදරා සිටීමේ ශක්තියක් මේ භාවනා වැඩමුළු තුල හැතුන් නැත්නම් කවදාකවත් අපි චතුරාර්ය සත්‍ය ධ්‍යානට නෙවෙයි ගමන් කරන්නේ. දුක්ඛ සත්‍ය ධ්‍යානට නෙවෙයි ගමන් කරන්නේ. එනිසා සෝරි තමයි ඉතින් කියන්නේ. එනිසා හොඳට බලන්න තියෙන්නේ මම දියුණු වෙනවද නැද්ද කියලා ඒ තමන් ඉවසීමේ ශක්තිය, ප්‍රතිශක්තිය, ඒ දැරීමේ ශක්තිය වැඩි වෙනවනම් අපිට ඕන තැනකට ගිහිල්ලා වෙනදාට වැඩිය වැඩි පරාසයක වැඩි ප්‍රදේශයක ජීවත් වෙන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒ නිසා දුක් වේදනා පිළිබඳව කියන මේ පටිගය, මේ තරහ, මේ මේ පටිග අනුසය දකින්නවා කියලා කියන්නේ මහ පුදුමාකාර රසවත්යක්. දුක් වේදනා ගැන මේ කතා කරන්නේ. මොකද මේකත් නෙවෙයි මේ මේ කතා සාරයේ වටිනතන ඊට පස්සේ අහලක් නැති නැතුවත් බැරි ප්‍රශ්නයක් අහනවා විසාක උපාසකම ආර්යවනි මේ අදුක්කම සුඛ වේදනාව පිළිබඳ සැප දුක දෙකම කතා. මොකද එනකොට ඇත්තටම මේ අදුක්කම සුඛ වේදනාව විශේෂෝචර වෙන්නේ මොකද ඒක හරි නීරස නිසා. අදුක්කම සුඛ වේදනාව කම්මැලිකමක් වශයෙන් අපිට වැටෙන්නේ. ආලුවක් වශයෙන් වැටෙන්නේ. තනිකමක් වශයෙන් වැටෙන්නේ. අසරණවා වගේ වැටෙන්නේ. දැන් දුක් වේදනාවෙන් නම් අපිට මානසික ආතතියක් ඇවිල්ලා අපිට කලහයක්ක් තියෙනවා, කලියුත්තක් තියෙනවා, කල්පනා කරන දෙයක් තියෙනවා, කතා කරන දෙයක් තියෙනවා. අදුක් දුක් වේදනා සාමාන්‍යයෙන් කාංශිය පාළුව වශයෙන් තමයි තියෙන්නේ. බුදුහක බලන මහනවා මේ මෙන්න මේ වගේ දැනෙන අදුක්කම සුඛ වේදනාවේ මේ සැප දුක දෙකම ඒක නම් මම කියනවා ඇත්තටම අර දෙක පිළිබඳවත් ගැඹුරක් නැතුව නෙමෙයි මේක නම් ඉතාමත්ම ගැඹුරක් තියෙනවා ධම්මදිනාවේ තියෙන අවස්ථානුකූල ප්‍රශ්නේ උත්තරේ තමයි අදුක්කම සුඛ වේදනා ආවයි කියලා දන්නවනම් සපයි අදුක්කම සුඛ වෙලා ආපිලාත්මික අදුක්කම සුඛී කියලා දන්නේ නැත්නම් දුකයි මේ ඡාපේ මුළු ජීවිතේ පුරාවට අපි নানা ආකාර විනෝදාංශ කරා අපි මේ ටෙලිවිෂන් බලන්නේ පත්තරේ කියවන්නේ නවකතා කියවන්නේ කයි වාරු ගහන්නේ හැම වෙලාවකම ඔන්න කියන අදුක්කම සුඛය ඇවිල්ලා ඒකේ පහළ ගතිය නැති කරන්නේ. නමුත් දුක් වේදනා සැප වේදනා හරහා කවදාකවත් නිවනට යන්න බැරි බවත් දෙවෙනි මධ්‍යම ප්‍රතිපදාව වැටලා තියෙන අදුක්කම සුඛ වේදනාවේ බවත් මධ්‍ය සූත්‍රයේදී සරෝතංශ ඍජු ප්‍රකාශ කරනවා. නමුත් මේ මුළු ජීවිතේට අපි කරලා තියෙන අදුක්කම සුඛේ එනකොට ඒක මොකකින් හරි පුරවන්න. මොකකින් හරි වෙනස් කරන්න. ඒ නිසා අපිට කවදාකවත් නිකන් මධ්‍යම ප්‍රතිපදා කියන්නේ මේකයි කියලා හාංකවිෂයක් දක්වන්න හම්බ වෙයි. එනිසා භාවනාවේදී අපි මේ කියන ඒ ඒ සලායතන හරහා ඇතිවෙන ස්පර්ශයේදී විදින වේදනා සැප වශයෙන් කියනකොට සැප වශයෙන් අපිට දැනගන්න වෙන එකට ආසාවක් එක්කයි එන්නේ කියන එකත් ඒ වේදනාව නැවත නැතිනම් අලුත් සැප වේදනා දුක් වේදනාවක් නැවත නැතිනම් ඒකත් අපි අල්ලන්න සිද්ධ වෙනවා. ඒකේ තියෙන දෙවෙනි උල අයින් කරන්න වෙනවා. ඒකට දරාගෙන ඉන්න බෑ. අදුක්කම සුඛ වේදනාව එනකොට අදුක්කම සුඛ වේදනාව ඉන්නේ කියලා දැනගන්න එක තමයි මේ විපස්සනා භාවනාවේ තියෙන උත්කෘෂ්ඨම දේ, විශිෂ්ටම දේ. ඒක කියලා දෙන්න පුළුවන් අපිට ආස්වාසිය දිගේ ප්‍රසවාසිය දිගේ භාවනා කරන යනකොට අපිට ආස්වාසිය දැනෙනවයි කියන එකක් තියෙනවා. ප්‍රසවාසිය දැනෙනවයි කියන එකක් තියෙනවා විශේෂයෙන්ම ආස්වාසිය දැනෙන ආස්වාසිය මැද ගොරෝසු නාස්පුඩු පුරවාගෙන යන වෙලාව. ප්‍රශ්වාසයේ දැනීම සිදු වෙන්නේ තමයි ආශ්වාසය දැනෙන මොහොත ප්‍රශ්වාසය දැනෙන තමයි දෙකම දැනෙන. දැනෙන්නේ ප්‍රශ්වාසයේ නාස්පුඩු පුරවාගෙන පිට වෙන වෙලාවට. නමුත් මේකම භවනා කරන යනකොට නොදැනෙන තැනකට යනවා කියන එක අපි නිකමට හිතා හිතාගන්න. බිම්බිම හැකලේ බල බල යනවා බිම්බිම හැකලේ දැනෙන තැන ඉඳලා තැන. ආශ්වාස ප්‍රශ්වාසයේ බල බල යනවා නොදැනෙන තැනට ගියාට පස්සේ ඒ වෙලාවේදී මේ අත්දැකීම වේදනාව හරහා විස්තර කරන්න යනවනම් කියන්න තියෙන මට ආස්වාද ප්‍රසවාස වේක ගන්නත් බෑ ආස්වාද ප්‍රසවාසය දැනෙන්නෙත් නෑ හැබැයි සතිය තියෙනවා සමාධිය තියෙනවා පිම්බීම හැකිලිම බලන කෙනාට පිම්බීම වශයෙන් හැකිලිම වශයෙන් වෙන් කළ අඳුර ගන්නද වේදනාවක් නෑ හැබැයි දැනි දැනි තිබුණ වෙලාවට තිබුණ සතිය දිකර තියෙනවා ඒ වගේම සමාධියත් ඕන තියාගෙන ඉන්න පුළුවන් සමගින් පෙන්ලා දෙන්න පුළුවන්. ආශ්වාස ප්‍රශ්වාස නොදැනුණාට හුස්ම ගත්තේ නැත්තම් මැරෙනවනේ. ඊළඟ මැරිලා නැහැ. අර තියෙනවා. ආන එතෙන් යනකොට මේ වැටෙන්නේ මේ අදුක්කම සුඛ වේදනාව වෙන්න ඇති මම මෙතෙක් කල් කෙරුවේ මේ වෙලාවේ හයිය මොස්ම ගත්තේ මම මේ වෙලාවේ කෙරුවේ ඔච්චර කල් සැක කරපු එක එහෙම නැත්නම් නොදැනෙම හිත නින්දට වැටිච්ච එක එහෙම නැත්නම් නැගිටලා ගියේ එක අද මට බැරිද මේ අදුක්කම දුක වේදනාවට මම මේ විවුර්ත වෙන්නේ කියලා මේකට දැනගන්න මේක සාදර වෙන්න මේක අන්නේ එහෙම වුණොත් පමණමයි සුඛ වේදනාවක් පරමාදී ඇති වෙන්නේ. ඒක නිසා ධම්මදින්නාව කියනවා අදුක්කම සුඛ වේදනාව වෙනකොට ඒක දන්නවනම් සැපයි නොදන්නවනම් දුකයි. නොදන්න කෙනාට තමයි මේ සැකය මම බහන ඉස්සරහට දෙන පසර දෙන්නේ. එහෙනම් මේ වෙලාවේ හයිය හුස්ම ගන්න ඕනේ. එහෙනම් තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරන්න ඕනේ. එහෙනම් තමයි අසුභ භවන වඩන්න ඕනේද? එහෙනම් තමයි නැගිටලා යන්න ඕනේද? නැත්නම් මොනවාක්වත් නැතුව හිතන ඉඳලා මේ සේරගෙම පේන්න තියෙන අපේ සංසාරගතව කදාකත් අදුකම සුඛ වේදනාවට ඇයි හොඳ අයියා පවත්තලා නැහැ. අපි ඒ වෙනුවට කෙරුවේ අදුකම සුඛ වේදනාව එනකොට මේ පාළු ගතිය නැතුව වන්දනාව යන්දනාව යන්නම් අපේ වන්දනාව මට හරි පාළුයි ළමයෝ කියලා පික්නික් කරනවා. ඒ හැම සෙල්ලමක්ම අපි කරන්නේ අර අදුක්කම සුඛ වේදනා නිතරම අපි ගෙරිටවට තට්ටු කරන අපිට පේන්නේ පාළු ගතියක් වගේ. හරි තනි ගතියක් වගේ. මම කොන් වෙලා මට කතා කරන්න කෙනෙක් නැහැ. ඉතින් ඒක නිසා මොකක් හරි පාටියක් එක්ක දාගන්න නැත්නම් පික්නික් එකක් කරන්න නැත්නම් ටෙලිවිෂන් එක බලන්න නැත්නම් ටෙලිග්‍රෑම් කරනවා. මේ සෑම දෙයකින්ම සම්පූර්ණ අර මධ්‍යම ප්‍රතිපදාවට තියෙන විශාල දොරටුව වසාගෙන ඒ වෙනුවට ගන්න එක්ක දුක එක්ක සැප ඒත් එක්කම අනිවාර්යයෙන්ම රාගානුසය හෝ දෝසානුසය ගිටවතර. ඒ නිසා මේ අදුක්කම සුඛ වේදනාව කියන මේ මේකට හොඳ ලස්සන වචන රාශියක් තියෙනවා. වේදනාව ආරා තමයි අදුක්කම සුඛ වේදනාව කියලා කියන්නේ නැත්නම් මේකට කියන්න පුළුවන් හුදෙකලාව. මේකට කියනවා විස්රාමයේ කියලා. මේකට කියනවා විවේකයේ කියලා. මේකට කියනවා සාසන සම්පත්තිය කියලා. මේකට කියනවා පිරිච්ච ගතිය කියලා. සන්තුෂ්ටි කරගතිය කියලා. නමුත් කවදාකවත් මේක අඳුරන්නේ නැති මනුස්සයා මේක එනකොටම බාහිරේ මොකක් හරි හොයනවා. මේ ඇතුළත තියෙන පිරිච්ච ගතිය වෙනුවට බාහිර දේ හොයන එක තමයි අද අපි මේ නව නිර්මාණ කියලා කියන්නේ. එනතම මේ රස ආස්වාදනය සඳහා මේ කරන දේවල්. භාවනා ජීවිතේ මේ gedarදී බැලුවත් භාවනා හරහා කියලා බැලුවොත් තේරෙයි දවසේ ගත කරන චිත්තක්ෂණ ගණන් කරන්න පුළුවන් නම් 80කට වැඩි අපි ඉන්නේ අද සොරසුක වේදනාවක්. මම හිතන මම අව탁සේරුවක් කරන්න කියලා. 80කටත් වැඩි මේ අව탁සේ මේ තියෙන අදුක්කම සුඛ වේදනාව අපිට පේන්නේ මහා කම්මැලිකමක්, කාලකන්ණි ගතියක්, මොන්නම දෙයක්වත් කරන්න හිත දෙන්නේ නැතුව වගේ කියලා සමානව අපි ඒකට සාප කරනවා. මොක කවදා හරි මේක ආගේ කරන්න පටන් අරගත්තොත් එහෙම නැත්නම් මේක මැදමාවත කියලා තේරුම් ගන්න පටන් අරගත්තොත් මේක මට සාපයක් වෙනුක නොදන්න ගතිය කියලා තේරුම් අරගත්තොත් මේ ආනාපාන සති භාවනා සංසිද්ධීකරණ යනකොට මේ බුද්ධ කලාව වැඩෙන ගතිය, විස්රාමයේ වැඩෙන ගතිය, විවේකයේ වැඩෙන ගතිය, කෙලෙස් අඩු වෙන ගතිය, මධ්‍යම ප්‍රතිපදාවට එළඹෙන ගතිය, පටිච්චසමුපාදේ තේරුම් ගන්න පුළුවන් තරම් මානසිකත්වයක් හැදෙන ගතිය. එහෙම තමයි උපේක්ෂාව කියන එකේ ලාවට රස තේරෙන ගතිය. වෙන පැත්තකින් කියනවා නිවන කියන්නේ මෙන්න මේකයි කියන ගතිය තේරෙයි. ඒක නිසා මේ ජීවිතයේ අපිත් එක්කම තියෙන මේ වේදනාව පැත්තෙන් බannවල තියෙන මේ අදුක්කම සුඛයට අපි කරපු නොසලකිල්ල අපි කරපු අවසාර අව탁සීරු අපි කරපු ආව නවනින්දාව නිසා මේ සංසාරේ ගත කරන්නේ. ඒ තියෙද්දි අදුක්කම සුඛ වේදනා කියන අනාත්ම ධර්මයක් නිසා හෙටත් එනවා. අනිද්දත් එනවා. ඊට පහුවෙන්දත් එනවා. ඒක කවදාකවත් අපි අතහැරලා යන්නේ. නමුත් අපි ශාස්ත්‍රීය පුරාවට කරන්නේ ඒක එනකොට මේ කම්මැලිකම මේ මුස්මීත්තු ගතිය මට එන්න එපයි කියලා මොනම හරි දෙකකින් මේක අවශ්‍ය ගන්න හදනවා. මෙන්න මේ අවශ්‍ය ගතිය තමයි කෙලස් කියන්නේ. අනිවාර්යයෙන්ම බයක් ඇති කරනවා. කෙලෙස් සියල්ලටම කියන තනි නම තමයි බය. ඒ නිසා මේ ආදුක්කම සුඛ වේදනාවට අපි ප්‍රයෝගයෙන් හෝ සාමාන්‍ය ස්වභාවයට වැටෙනකොට පස්සේ දැන් මම ඉන්නේ අදුක්කම සුඛය කියලා දන්නවනම් ධම්මදිනා කියන එක සපක්. මේ සැපේ කියලා කියන්නේ ආර්ය විවරය කියන. බුදුරජාණන් වහන්සේ දුකයි කියලා කියන්නේ පෙරලෙන සුළු දෙයක්. යමක් පෙරලෙනවනම් විපරිණාමයට පත් වෙනවනම් ඒක දුකක්. අදුක්කම සුඛේ පෙරලෙන දෙයක් නෑ. මොකද සැප තිබුණ දුකට පෙරලෙනවා, දුක තිබුණ සැපට පෙරලෙනවා. අදුක්කම සුඛේ පෙරලෙන දෙයක් නෑ. මේ නිසාම සිද්ධි බහුල නෑ. විචිත්‍ර නෑ. ඒක තියෙන විස්රාමී. ඒක තියෙන උදේකලාව. ඒක තියෙන්නේ විවේකය. නමුත් අපේ හිත කවදාකවත් විඥාණය කවදාකවත් සෞඛ්‍ය සම්පන්න ගතියට කැමති නෑ. ඒට ඕනේ මොකක් හරි ලෙඩක්. ඒ නිසා එතෙන් එනකොට ඒක තමන් නිකන් හරියට කුඩල කොට උඩ තිබ්බා වගේ නිකන් හරියට සරුවත් වෙනස්සේ සඳහන් කරනවා ඉදිකටක් කෙලින් නැගිටවල තියාගෙන ඒක කොච්චර අබවැක් කරුවා කොච්චර වැලි වැක් කරුවා කවදාකවත් කවම දාකවත් ඉදිකට මුදුනේ ඒක අබයටයක්වත් බැලන්ස් වෙන්නේ. ඒ වගේ තමයි මේ විඥානේ කවදාකවත් මේ මඳහත් දෙය එකතු වෙන්නේ නැහැ. ඒ නිසයි මේ විඥානේ හැමදාම චපල ගතිය නිසා ඡාපයක් දිගේ ගිහිල්ලා ඡාපයට සාපේක්ෂව ලක්ෂයක් ඇති කරන ලක්ෂ්‍ය වටේ කරකැවීම සංසාර වට එකක් වුණා. අදුක්කම සුඛ වේදනාව අනන්තය දක්වා වෙහිදිච්චි සරල රේඛාවක්. නමුත් මේ රසකාමියා නැත්නම් මේ කාම ගුණ හොයන කෙනා නැත්නම් කාම ආශාව, කාම ගුණ, කාම ඡන්දය මේක හොයන කෙනාට පේන්නේ කොහොම පාළු එහෙම නැත්නම් දිය දිය දිය රහට තියෙන දෙයක් වගේ. ඒ වෙනුවට විචිත්‍රකම් කරන්න දීලා තමයි අපි මේ සරල රේඛාව චපල කරගෙන චපල රේඛාවට තියෙනා වූ ලක්ෂ්‍ය දිගේ කරකැවි කරකැවි වටවලල යන බවනක් තමයි මේකේ තියෙන්නේ. ඒ නිසා මේ වේදනාව ස්පර්ශය නිසා ඇතිවෙන මේ වේදනාව මේ සංදිස්ථානේ තමයි ਸਰවඥාන්සේ අල්ලලා තියෙන්නේ මේ මේ අතන ස්පර්ශෙන් සත් වේදනාව වේදනාවෙන් සත් වෙන තණ්හාව දෙක මේ වේදනාවෙන් සත් වෙන තණ්හාව තමයි ප්‍රධානම පුරුක උන්වහන්සේ දැකලා තියෙන මේ දොළොස් ආකාර චක්‍රේ කඩන්න පුළුවන් ලාමකම දුර්ලභ තැන. ඉතින් එක දවසක් ඒ මම හිතන්නේ මජ්ක්‍ධිම බහනක සංයුක්ත බහනක ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් මේකේ තියෙන වටිනාකම මේ මේ හැම කුරුකක් අතරම කාරණා වශයෙන් දැනගන්න කරුණු තියෙන මෙතන දැනගන්න කාරණා වශයෙන් දැනගන්න තියෙන මෙතනදී මේ ওই වේදනාව පහළ වෙනාට පස්සේ වේදනාවට තණ්හා කරන හැටි ඒකට හේතුව මේ අනුශේධ ධර්මයක් නිසායි කියලා ඒක විස්තර කරගත්තට පස්සේ එතන තමයි යෝගාවචරයට ඔය දුකට හේතුව තණ්හාව ඒ තණ්හාව කැඩීමත් අපි මේ භාවනාව යන්නේ ඉතින් මේක විස්තර කරන්න මුල පටිච්ච සමුප්පාදේ විස්තර කරාලු අය තුනක විතර දේශනාවක් මේ කරනකොට එක එකන එක එකන නැගිටලා යන්න පටන් කිව්වාම හාමුදුරුවෝ වරින් වර වරින් වර අටට පාත්තර කරන බලනවලු දැන් කට්ටිය ගිහිල්ලා අන්තිම වරන්ට එක්ක උපාදකම්ම කෙනෙක් ඉස්සරහටලා බනහන. ඉතින් ඊට පස්සේ වඩාත් දෙන්න නැගිට පස්සේ අර උපාදකම්ම සාදු කර පස්සේ හාමුදුරුවෝ කෙනෙකු උපාදකම්මට උපාදකම්ම මේ ගැඹුරු බණ කියනකොට කිසි කෙනෙක් කැමතියි. ඒගොල්ලන් මේ ජාතක කතාවක් කිව්වනම් සිද්ධාර්ථ කුමාරෝත්පත්තිව බුදු වෙන්නේ ඉස්සල කතාවක් කිව්වනම් හරි ආසාවෙන් අහගෙන ඉන්නවා. අඩු ගානේ උපාසකම්මට හරි තේක්තික ලොකු දෙයක්. මේ පරිච්ඡේදය. අනේ ස්වාමීන් වහන්සේ මේ කුරුක් 12ම නම් තේරුන්නේ නැහැ. වාදපච්චා වේදනා කියන එක නම් ටොප් එකට තේරෙනවා. දුගානේ ඒකවත් තේරෙනවා නම් මේ දවස් හත අටක් බණ කියනකොට පස්සපච්ච බණානකොට පස්සපච්චා වේදනා කියනවා ඒකවත් ඒසයි හැබැයි ඒතර නෙවෙයි කැඩෙන කුරුක කැඩෙන කුරුක වේදනා සත්‍ය පාන. ඉතින් ඒ නිසා පරිසම්පාදයේ ඉගෙනකොටම වැඩමුළුවට ගන්නවා කියනකොට මට හිතුණා මේක නිකන් බොහොම නිකන් කාන්තාර ගැන ගමනක් තමයි තියෙන්නේ. ඉතින් මෙහෙමවත් කීරු කරන්නේ නැත්නම් මම හිතන්නේ අටක් ඔය පසවගත්තා තේදනා කියන එක තේරෙයි කියලා. ඉතින් ඒක නොවියෝ විදිහ භාවනා කරනකොටත් මතක තියාගන්න පසවගත්තා වේදනා එනකොට තමයි ප්‍රශ්න ලියන්නේ. ඒක දිගට ගෙනියන්න දන්නේ නැහැ. හරියට වෙන වැඩේ තේරුම් අරගත්තා නම් දුර ගමනක් යනවා. ඒ නිසා මම මේ කතාවත් එක්ක අද දවසේ ධර්ම දේශනාව මෙතන මතක් කරනවා. සියලු දෙනාට මෙහෙම වේදනාවක් නොවි ඒක දිගට කරගෙන යන්න අවශ්‍ය කරන ආව ප්‍රතිසම්පාද අවබෝධයේ වේදනාව තුලින් පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි අපි අයමාරට නැවත එකතු වෙනවා. පළවෙනි ටැක් සඳහා. ඒක ඉස්සෙල්ලා අපි වැඩසටහන අද ඒ කියන්නේ දවසේ වැඩසටහන නිම නොවුණාට ධර්මදේශන සමාප්තිය වශයෙන් අපි අද මම හිතන්නේ අපේ පස්වෙනි දවසේ. අයදී හයවෙනි දවසේ ඉතින් අපි මේ තාක් අපේ වැඩපිළිවෙල කරදරකින් බාධාවකින් තොරව පුංචි පුංචි කරදර නොතිබුණා නෙවෙයි නමුත් කරගෙන යන පුළුවන් වීම අතන ලොකුම සංවිධානයක ප්‍රතිපලයක් ඇති ඒ සංවිධානය කරපු සියලු දෙනාටම පෙනී නොපෙනී සංවිධානය කර සියලු දෙනාටම අපි ස්තුතිවන්ත වෙන්නත් ඕන අපි පමුණන්නත් ඕනේ ඒ නිසා අපි මේ වැඩමුළුවේ යම් කුසල සම්භාරයක් රැස් කරගත්තා මේ සියලු කුසල අග්‍ර කොටස පෙනී නොපෙනී උදව් කළා වූ සියලු සත්පුරුෂ මණ්ඩලයටත්පත් වේවා කියලා හොඳිතාවයෙන් අපි සාදුකාරය දෙනවා කරමු ඒ වගේම අපේ ඥාති පිරිස මේ වැඩ දක්වා එනකන් අපිට අවශ්‍ය කරන පසුබිම සකස් කළා දීලා තියෙනවා. ඉතින් ඒ සියලුම ඥාතීන් ජීවත් වෙන හෝ වේවා මේ පරිලෝකීය හෝ වේවා ඉන්නා තැනක සිට මේ අපි කරන මේ උදාාර කටයුතු හිතේවත්තා ඒ හිතේදලා මෙතන ඉඳලා පිරිසේ ඉඳලා සාදු කියනාසේ සාදු කියලා මේ පින් අනුමෝදන් වෙත්වා කියලා අපි සාදුකාරයක් කරනවා. අප අපටත් මේ පිටේ හේතු ආසනා වීමෙන් මේ භයංකර සංසාරේ දුක් කඳ ගෙවම් කරගෙන ඇති හැටි අවබෝධ කරගෙන මේ ජීවිතයේදී මේ පුරුෂාංගය ගෞතම සීල සම්බුත් සාසනයේදීම ඒ අවබෝධය ලබා ගැනීමට අපකටත් මේ පින එකසේ හේතු වාසනා වේවා කියලා සාදුකාරය පවත්වන මේ අදහසින් අපි ඊතාවතා ධාති ගාථා සජ්ජායනා කිරීමේ පින් අනුමෝදනා ශීර්ෂයේ පින් අනුමෝදනා ශීර්ෂයෙන් ගාථා සජ්ජායනා කිරීමේ මේ ධර්ම දේශනා වැඩ පිළිවිලේ දේශනා සැසිවාරේ නැත්නම් දේශනා වාරේ සමාප්තිය සටහන් කරනවා. ittavata jagannammehi sambatam punya sampadam sabbe devanumodantu sabba sampatti siddhiya ittavata jagannammehi sambatam punya sampadam sabbe bhutanumumodantu sabba sampatti siddhiya එත්තාවතා ච ධම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවානා මහිත්‍තිකා පුඤ්ඤං තං අනුමෝදිत्वा চিරං රක්칸තු ශාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවානා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරංගක්ඛන්තු දේශනා ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරංගක්ඛන්තු මං පරං ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං හෝ ඥාති නං හෝතු සුඛිතා ඉමිනා පුඤ්ඤ කම්මේන භාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාතත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන භාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාතත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාදමු සතං සමාදමු හෝතු යාව නිපාන පත්‍ත්‍ය සාදු සාදු සුපත්තිත්ත සාදු සාදු අනුමෝදාමි අනුභෝති තත්ත්වය කමාමි කමි තත්ත්වය සුපත්තිත්ව සුපත්තිත්ව සුපත්තිත්ව අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිතු චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සබ්බ සම්පatti මේවච අතෝ හිපාන සම්පatti ඉමිනාදී සමිජ්ජතු Thank you. game of